පසුගිය වාර කීපයේම ඒ සූත්‍රයට අදාළ පසුබිම අපි සාකච්ඡා කරගෙන සරුවචන් වහන්සේ විසින් වන්නා වන්න භාෂණ පිළිබඳව ಗುಣ ප්‍රකාශ කිරීම නුගුණ කීම් සම්බන්ධව තථාගත විග්‍රහය තථාගත විවරණය ඉදිරිපත් කරගත් හැටි අද ඉදිරිපත් කරගත්තේ එදා අවසානයේදී අපි මතු කරගත්ත මේ සූත්‍රයේ සඳහන් වෙච්ච සාරවත්න දේශ දේශනාවක් ශ්‍රීමුඛ දේශනාවක් අප්‍රමත්තකංකෝපනේතං ඕරමත්තකං සීලමත්තකන්ති යේන පුතුජනෝ තථාගතස්සවන්නං වදමානෝ වදෙය්‍ය මහණෙනි යම් පු탁ජන කෙනෙක් තරුවචන් වහන්සේගේ ಗುಣ ප්‍රකාශ කරනවා නම් ඒ ಗುಣ ප්‍රකාශ කරන්නේ බොහෝ විට මේ අල්ප මාත්‍ර වූ අඩු මාත්‍ර වූ සීල මාත්‍රය අරගෙනයි නැත්නම් සීලය ප්‍රමාණ කරගෙනයි අල්ප මාත්‍ර වූ ඔරම ඕර මාත්‍ර වූ කියන ඔරම තීරය කියලා කියන්නේ මෑත අඩු කිට්ටු කියන එකයි ලාමක කියන එකයි අන්න එවැනි මාත්‍රාවක් අරගෙන තමයි සරුවචනාංශගේ ಗುಣ භාෂණයක් කරන්නේ. ඉතින් එහෙම ಗುಣ භාෂණයක් කිරීම සරුවචන් වහන්සේ මේ දීඝනිකායේ දීර්ඝ සූත්‍රයක් මාර්ගයේ විග්‍රහ කරනවා. ඒ ಗುಣ භාෂණය කරන අයගේ ಗುಣ ඝාතනයක් සිදු වෙන්නේ නැති වෙන්නත් ඒ අත්තන්ට තව දියුණුවක් ප්‍රගමනයක් ඇති වෙන විදිහටත් සරුවච්චන් වහන්සේ විසින් සරුවච්චන් වහන්සේගේ ಗುಣ භාෂණය කරනවා නම් කළ යුත්තේ සරුවච්ච වගකීම මේකයි කියන එක පෙන්වන්නත් මේ දීර්ඝ විවරණයක් අපිට ඉදිරියේදී හමු වෙනවා. එතනදී මේ යේන පුතුජ්ජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය්‍ය කියන එකේදී මේ පෘථග්ජනයේ සර්වඥ වූ තථාගත වූ සර්වඥන් වහන්සේගේ ಗುಣ භාෂණය කිරීමේදී සීලය ඉස්මතු කරගන්නවා කියන සංසිද්ධියයි මෙතන මේ විග්‍රහ කරන්නේ ඒ නිසා එහි පංසඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් පෘථග්ජන කියන අපි සාමාන්‍ය මිශ්‍ර සිංහලෙට නගාගෙන තියෙන වචනය පාලිය සංගෙන පුතුජනෝ තථාගත කියන වචනය අපිට සිංහලයක් නෑ අපි ඒ නිසා තථාගත වචනේ තථාගත වශයෙන් අපි පාවිච්චි කරනවා සීලය කියන එකත් අපි ශීල වශයෙන් සංස්කෘත ඌරුවට ගන්නවා මෙන්න මේ පද තුන ඇත්තම කියනවා ඒ වයික අන්ත පද manussත්වයේ තියෙන්න පුළුවන් ඊ타ත්ම දුර්වලම ලාමකම අවස්ථාව තමයි පෘථග්ජන කතිය. ඒ වාගේම යන්න පුළුවන් ඉහළම කෙලවර තමයි තථාගත තත්වය. ඉතින් ඒ ඊ타ත්ම ලාමක මට්ටමේ ඉන්න කෙනෙක් අර Tamanta හිතාමතා ගන්නත් බැරි. එසේ නමුත් සද්ධාවෙන් යුක්තව එනත ඇදහිල්ලේ යුක්තව වෙන්න පුළුවන්. ඒ සර්වඥාන් වහන්සේගේ ගුණ භාෂණය කරන්න ගියාම ඒ අත්තු ඉල්ලෙන්නේ පල්ලෙහාම තියෙන අත්ය තමයි. ඒ කියන්නේ සීලය. සීලය කියන එක අරගෙන තමයි භාෂණය කරන්නේ. අන්නේ භාෂණය කරන්න ගියාම ඒ අත්තු ඒ Taman ගුණ භාෂණය කිරීමේ මාර්ගයෙන් තමන් කැපී පේනවා. තමන් කවුද කියන එක පෙන්නවා. ඒ පෙන්නන පෙන්නිල්ල සරුවච්චන් වහන්සේ දැන් අපට පෙන්ලා දෙනවා. ඔන්න පු탁ජනේ සරුවච්චන් වහන්සේගේ ගුණ භාෂණය කරන්න ගියොත් ගුණ භාෂණය කරන්නේ සීලයක් අල්ලාගෙනයි. නමුත් ඒ පෘථග්ජන කෙනෙක් විසින් කරන සීල ගුණ භාෂණය සරුවච්චන් වහන්සේ ඉහළ මට්ටමින් අගය කරන්නේ නැහැ. ඒක අගය කරන්නේ කවද? අප්පමත්තකම්, ඕරමත්තකම්, සීලමත්තකම් කියලා. අල්ප මාත්‍ර වූ අඩු ලංශුවට ඇත්තා වූ සීල මාත්‍රෙන් තමයි ಗುಣ කියන්නේ කියලා ඒ තිබිය යුතු තැන තබලයි කතා කරන්නේ. ඉතින් මේකේ තවත් කැපිපේ නැත්තම් හිත් යෝගාවචරයක් වශයෙන් විපස්සනා පැත්තෙන් බලනකොට මතක් කරගන්න තියෙන්නේ මේ සූත්‍රයේ පටන් අරගන්නේ නුගුණ භාෂණයක් පිළිබඳව කතාපාබතයකින් එහෙම නැත්නම් සංසිද්ධියකින් ඒක බොහොම ලේසියට සරුවචනාංශයේ උත්තර දීලා ඒකෙම ಗುಣ භාෂණය පිළිබඳ වැඩි විග්‍රහයක් කරනවා. ඒ නුගුණ භාෂණය කරන සුප්පිය නම් වූ ඒ පරිප්‍රාජකයා එයාගේ ගුණ භාෂණය අනුගුණ භාෂණය සරුවචනාංශයේ කෙටි උත්තරයක් මේක දෙන්නේ. ඊගාවට ಗುಣ භාෂණය කරනා වූ ප්‍රඥාන්ත නම් ඒ පරිප්‍රාජක අන්තේවාසිකයා කරන වැඩේ ගැන සර්වචනාසේ උපහාසයට ලක් කරනවා වගේ පේන තියෙනවා සූත්‍රයේ එහෙම උපහාසයක්වත් නැහැ. නමුත් ඒ විග්‍රහය ඒ භාවනා කරන කෙනෙක් තමන්ගේ සීලය ගැන තමන් හිතාගෙන ඉන්න එකත් ඒ වගේම තමන්ට වැඩිය ගුණවත් සිල්වත් ඇයි හිතාගෙන ඉන්නත්ගේ සීලයත් ඒ කෙලවරටම යන්න පුළුවන් සරුවච්චන් වහන්සේගේ සීලයත් පිළිබඳව මේ ਸਰුවඥ ඇහෙන් ਸਰුවඥ දෘෂ්ටි කෝණයෙන් දක්වන මේ දැක්වීම මේ තමන් ගැනම ලොකු ප්‍රමාණ කිරීමක්. Taman ගැනම ලොකු මට්ටම තීන්දුව කර ගැනීමක් කරන්න පුළුවන්. ඒක නිසා මේ විග්‍රහයට එනකොට අටුවාව එහෙම නැත්නම් මේ සිල්වන්ද දී ඇති අට කතාව මේ මූලික පද තුන තථාගත කියන පදයක් පෘථග්ජන කියන පදයත් සීලය මේ අල්ප මාත්‍ර වූ ඕර මාත්‍ර වූ තැනටපත් කිරීම පිළිබඳව ලොකු ආරක්ෂාත්මක රැක ගන්නාසුළු ආකාරයක විග්‍රහයක් ලක් කරනවා. ඒක හුඟක් වෙලාවට ශ්‍රද්ධාවන්තයෝ බොහෝම ආරාධනා කරන්නා වූ ප්‍රේමනාප දෙයක් වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒක එතනෙම තීන්දුව කරන්න ඕන කමක් නැහැ. අපි නිසා ධර්ම දැනුම සඳහා බෞද්ධ භාවයේ සඳහා ඒ අතුවා ඉදිරිපත් කරන කාරණාත් අපි ඉදිරිපත් කරගන්න ඕනේ. ඒකෙදී සඳහන් කරනවා පෘ탁ජන කියන தত্ত্বය අපි එදත් මතක් කරගත්තා වාගේ පුතු කිලේසේ කිලේසේ ජනෙන්තිති පුතුජනෝ මොන දෙයක් හමුණත් එහි විශාල කෙලෙස් වැගිරවීමේ ශක්තියක් පෘථග්ජනයට තියෙනවා. විශාල කෙලෙසක් විචිත්‍ර විදියට කෙලෙස් වගුරවන්න පුළුවන් ගතියක් තියෙනවා. ජනනය කරන්න පුළුවන් ගතියක් තියෙනවා. නැති කෙලෙසේකින් කෙලෙස් ජනනය කිරීමේ ශක්තියක් මේ පෘථග්ජන කමේ තියෙනවා. අපි දන්නවා ඇහැට රූපයක් හම්බුනහමත් කනට ශබ්දයක් ඇහුනහමත් නාසයට, දිවට, කයට ඒ පහසක් ලැබුණත් හිතට ධර්මාරම්මණයක් ඉදිරිපත් වුණත් ඒ සුද්ධ වශයෙන්ම පවතින්නේ නාම රූප දෙක පමණයි. නාම රූප දෙක කවදාකවත් කෙලසන්න බැරි දෙයක්. බුද්ධඥය මෙච්චර පුතු කිලේසේසේ කිලේසේ ජනේති කියන විදිහට ඕනම දෙයක කෙලස් ඥානය කිරීමේ ශක්තිය තිබුණත් මේ නාම රූප දෙක කෙලසන්ට යාට බෑ. නමුත් නාම රූප දෙක කෙලසීම මාර්ගයෙන් පෘථග්ජනයා තමන් කෙලසුනා කියලා හිතමනාප කරගෙන ඉල්ලන කරගන්න. මෙන්න මෙවැනි විචිත්‍ර කතියක් මෙන්න මෙහෙම සමනල වර්ණ ගැන්වීමක් සිද්ධි බහුල කර ගැනීමක් පෘථග්ජනයාගේ තියෙනවා. <clears throat> ඒ නිසා ඒ පෘථග්ජන ගතිය ඇත්තටම කියනවනම් අර සරුවඥ ගතිය වගේම එකක් තමයි. පු탁ජනයේ තියෙන හැම ගතියක් සරුවඥ ගතිය වගේ තමයි. ඕනම දෙයක් දුන්නොත් ඒක අනා ගන්න දන්නවා. ඒක අවුල් කර ගන්න දන්නවා. කෙලෙස් වගුරුවා ගන්න දන්නවා. ඒක ගා ගන්න දන්නවා. ඒක නිසින්ින්ද කරගන්න. හැබැයි ඒ කොච්චර ඒ පු탁ජනයා Taman වශයෙන් ඒ කෙලෙස් වලින් කෙලසිලා කර්ම රැස් කරන දිගට ගියත් ඒකද මුල් වෙන්න ආවෝ නාම රූප දෙක කවදාකවත් කෙලසන්ට යන්න බෑ. නාම රූප දෙක නාම රූප දෙකමයි. ඒක නිසා පෘථග්ජනයට ඕනම වෙලාවක තථාගත වෙන්න පුළුවන්. ඒ නාම රූප දෙක නාම රූප දෙක වශයෙන් ඇති හැටියෙන් දැකලා මේක අනාගන්න එක මේක වගුරුවා ගන්න එක හත් පොලේ ගා ගන්න එක කෙලෙස ගන්න එක කෙලසෙන එක මගේ ගතිය. ඒක තමයි සංසාරචාරකණ යන්නේ. ඒක තමයි කර්ම රැස් කරන්නේ. ඒක තමයි මේ සංස්කරණය කරනවා කියලා කියන්නේ කියන එක දැනගත්තා වූ පමණින්ම ඒ පුද්ගලයාට හැබෑ වෙනසක් සිද්ධ වෙනවා. ඒ වෙනස වෙනුවට ඒ පුද්ගලයා හිතනවා මේ මට විතරයි මේ දක්ෂකම තියෙන්නේ මටයි මේ හැකියාව තියෙන්නේ කියන එක අර කෙලෙස් වැගිරවීමේ ශක්තිය මාන්නයට ගත්තනම් තෘෂ්ණාවට ගත්තනම් දෘෂ්ටියකට ගත්තනම් ඒ පුද්ගලයා ඉතින් හොදලා සුද්ධ කරන්න පුළුවන් තත්ත්වයකටපත් වෙන්නේ නැහැ. අන්න එවැනි පෘථග්ජනයන් තවදුරටත් විග්‍රහ කරන අටුවාවේ අන්ධ පුතග්ජන කිය. කොච්චර ඉර හතක් පෑවුවත් එයාට ආලෝකයක් වැටෙන්නේ නැහැ. ඒ මොකද අර ප්‍රධාන වශයෙන් කෙලෙස් ඡාති තුනක් තණ්හා වශයෙන් මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් ප්‍රපංච කරන නිසා ඒ පුද්ගලයාට ධර්මයට ලං වෙන්න බෑ තථාගතයන් වහන්සේට ලං වෙන්න බෑ සංඝයාට ලං වෙන්න බෑ සීලයකට ලං වෙන්න බෑ ඒ මොකද ඒ පුද්ගලයා ඒ අසාධ්‍ය තත්වයක ඉන්නේ තණ්හා දෘෂ්ටි මහාන වශයෙන් ඒ නිසා යාර කියනවා අන්ධ පෘථග්ජනයි කියලා. යම් කිසි කෙනෙක් හිතමු එවැනි අන්ධ පෘථග්ජනව ඉපදිලා තමන් එක්ක එකට වැඩ කරන සමූහයේ සනුහරේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අතර යම් කිසි කෙනෙක් වරින් වර මේ කෙලෙස් ගාගන් නැති නික්ලේශී වැඩවලට යනවා ඒ නිසා මේ ආරම්භකෝ නාම රූප දෙක ආරම්භයේහි නික්ලේශී අවධානයේ නික්ලේශී මේ මැද ඉඳගෙන මම කරන මේ සංස්කරණය නිසා අවිද්‍යාවෙන් පදනම් වෙච්ච සංස්කරණ නිසා මම මේක අනාගෙන ගාගෙන අවුලටපත් වෙනවා අනේ ඒ නිසා මේ මාත් එක්ක ඉන්න අනිකුත් සනුවරයේ ඇත්තෝ සභාවේ ඇත්තෝ සබ්‍රක්මචාරින් වහන්සේලා වගේ මමත් මේ පළල් වූ විචිත්‍ර වූ කෙලෙස් වැගිරවීම නැති නික්ලේශී තත්වයකට යන්න ඕනේ කියලා. ඒ පුද්ගලයා ඔය පොත්වල සඳහන් කරලා තියෙන විදිහට උග්ඝා පරිපුච්ඡා සවනා ධාරණා ආදී වශයෙන් යෙදෙනවා නම් ධර්මයේ. ඒ පුද්ගලයාට තේරෙන්න පටන් ගන්නවා මම මොනතරම් විචිත්‍ර පුද්ගලයේද මෙච්චර නික්ලේශී වූ ඉබේ සිදුවෙන දේ කරට අරගෙන අවුල් කරගෙන ගාගෙන අනුන්ටත් ගාගෙන කොච්චර අපි දඟලුවත් ඒ ආරම්භකෝ නාම රූප ධර්ම දෙක කොහොමඩක්වත් කෙලෙන්නේ නිසා මෙන්න මේ නික්ලේශී වූ නාම රූප ධර්ම නික්ලේශී වශයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඒකට කියනවා උග්ඝහ කියලා. කහෙන් හරි ණයට ගන්නවා. උග්ඝහ කියන්නේ ගන්නවා. උග්ඝහ ඊගාවට ඒ එහෙම ගත්තට පමණක් හරියන්නේ නැහැ. ඒ ගත්ත දේ මේකද සරුවච්චන්හන්සේ අත්ත වශයෙන්ම ඔය මේ බ්‍රහ්මජාල සූත්‍රයේ හෝ උන්වහන්සේගේ 84000ක් ධර්මස්කන්ධය උගන්වන්න හැදුවේ කියලා ඒ ඉස්සරහට ගිය කෙනකින් අහලා දැනගන්න ඕන. මම ඉස්සෙල්නම් අත්තට ගාන අත ගාන අත ගාන දේ ගාගත්තා. අවුල් කරගත්තා. කෙලස් ගාගත්තා. දැන් මට තේරෙනවා සත්වයින්ට නම් මේකේ ගැළවුමක් නැහැ මොකද සාජාසයේ තියෙන සාජාසයේ හැටියට ඒක ගෑවෙනවා මනුස්සයාට පුළුවන් ඒ නිසා මම අහලා තියෙනවා පුළුවන් කියලා මම මේ අහලා තියෙන ක්‍රමේ හරිද කියලා ඊට වැඩිය කෙලස් නික්ලේශී කෙනෙක්ගේ අහලා ප්‍රශ්න කරනකොට කියන පරිපූච්ඡා මේක ඉතාමත්ම සජීවී කියලා පිළිබලක් උග්ඝහ කියන එක එක පැත්තකට ගලන සීතල වැඩ පිළිවෙලක් අකිරිය වැඩපිළිවෙලක් කියන පරිපූර්ණ බොහෝම ශක්ති වැඩපිළිවෙල නියතමානී වැඩපිළිවෙල ඒ වගේම සජීවී වැඩපිළිවෙල. උග්ඝා පරිපූර්ණාවලින් පස්සේ ඒක කවදාකවත් එක දවසින් හරියන්නේ නැහැ. මොකද ඒ තරම් අර ගා ගන්න ගතිය, පු탁ජන ගතිය, පුතු කිලේසේ ජනෙන් තීටි කියන ගතිය ඇඟෙන්ම එන්නේ. ඒ නිසා මේක නැති වෙන්නත් අර ඉගෙනගත්ත දේ ප්‍රශ්න කරපු දේ නැවත නැවත අලුත් කරන්නත් ශ්‍රවණයේ තියෙනවා. නැවත නැවත අහන්න ඕනේ. මෙන්න මේ විදිහට නැවත නැවත අහන එක කියනවාට කියනවා බණ කියනවා කියන්නේ. එකම දේ නැවත නැවත කියනකොට අපේ මේ ගමේ උනත් කියනවා බණ කියන්නා වාගේ කියලා කියනවා. බණ තමයි ඔකට කියන්නේ. ඇත්තරම දන්න දේ තමයි. නමුත් නැවත නැවතත් කියනකොට ඒකට ඒ තමන් හොඳට අට්ටිකත්වා සාදුකම් මානසිකත්වා ආදී වශයෙන් හිත යොදා ගත යොදා කනනම අහනවනම් ඒකේ තමයි තේරෙන පටන් ගන්නවා මේක ඇහුවට ප්‍රශ්න කරාට නැවත නැවතත් ඇසීමෙන් තමයි ධර්ම ශ්‍රවණානිසංස ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රවණේ අවශ්‍යයි. ඊට ධාරණේ තේරෙන්නේ අහනකොට අහනකොට තමයි මම ඊයේ කියපු බණෙන් 100ට කීයක් මට හිතේ දරලා තියෙනවා. හිතලා තියෙනවා. එහෙනම් මේ මුණින් නමපු කලයකට වතුරක් කරනවා වගේ කොච්චර වැක්කිරුවක් අඳුලක් අත්තට යන්නේ නැත්නම් ඒ ධාරණ ශක්තියක් නැහැ. ඒ ධාරණ ශක්තියත් අන්ධ පු탁 යන භාවයේ සිට කල්යාණ පු탁 යන භාවයට යනකොට ප්‍රමාණ කරන ධර්මයක් තමයි. ඊගාවට පච්ච වේකනේ තියෙනවා. මේ උග්ඝහ පරිපුච්ඡා ශවන ධාරණ කියන ඉවයිදී ඇති වෙච්ච ගුණය තමා විසින්ම ප්‍රතිවීක්ෂා කර බලන්න පුළුවන් ශක්තිය විශේෂිතයි. එක එක පුද්ගලයන් පුද්ගලයාට අත්‍යන්ත ලක්ෂණයක් බාටපත් වෙනවා. අත්‍යන්ත ලක්ෂණයක් බාටපත් වෙන නිසා ප්‍රත්‍යවේක්ෂණය තුළින් තමයි විමුක්තිය ලැබෙන්නේ. පච්ච වේකණයෙන් තමයි තමන්ගේ වැඩ ටික තමන්ට කරගන්න පුළුවන් ශක්තිය ලැබෙන්නේ. අන්න ඔය කර්ම පහ අනුව තමන්ගේ මේ අත් ගාන ගාන දේ ගා ගන්න ගතිය අයින් කරලා දවසකට හෝ දවසකට පැයක්වත් එහෙම නැත්නම් එහෙම නැත්නම් එක වැඩක් හෝ සිහියෙන් බුද්ධියෙන් යුක්තව කරන්න පුළුවන් ශක්තිය එනකොට ඒ බුද්ධලයා අන්ධ පු탁 යන භාවයෙන් ඉඳලා මේ කල්යාණ පු탁 යන භාවයටපත් වෙනවා. ඉතින් එතකොට මේ පුද්ගලයාගේ අර ජීවන රටාව, රුචි අරුචිකං ආශ්‍රය කරන පුද්ගලයෝ සප්පාය අසප්පාය කරන ටික ටික ටික ටික වෙනස් වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙනස් වීම සඳහා Taman ඒකට භාජනය වෙන්න අන්ධ පු탁ඥය දැන් කල්යාණ පු탁ඥය වෙන්න උත්සාහ කරනකොට මේ පුද්ගලයා ඒකට දක්වන අනුග්‍රහයට සීල අනුග්‍රහිතය කියලා කිය හැකියි. සීලේ දිනු කිරීම සඳහා ඔහු දක්වන හැඩගැස්වීම කැපකිරීම ටික සීල අනුගහිත වෙනවා. ඒ නිසා අන්ධ පුතක් යන භාවය බොහෝමත්ම සුන්දර තත්ත්වයක්. ඒ මොකද සම්පූර්ණයෙන්ම එන ඕනම දෙයක් අනා ගන්න දාන්න. දා ගන්න දාන්න. අලුතෙන් කියලා දෙන්න ඕන කමක් නැහැ. සාමාන්‍ය තිරසනෙක් ඒ තමන්ගේ සහජ ගති ඒ ජම්මෙන්ම ගන්නවා වාගේ. ඒ නිසා ඒ ඉන්දියාවේ තිබූ ඒ විසම මත පල කරන පුද්ගලයෙක් පල කරලා තිබුණා මගේ ඉස්සරහට තථාගතයන් වහන්සේ සහ පෘථග්ජනෙක් දෙන්නෙක් අතර දීලඹ වැඩි කතා කරන්න කැමති කාගෙන්ද කියලා අහුවොත් මම කවදාකවත් තථාගතයන් වහන්සේට කතා කරන්න යන්නේ නැහැ කියලා. මොකද උන්වහන්සේගේ මොකක්වත් හම්බ නැහැ. පෘථග්ජනයා තමයි බොහොම ලස්සන. මේ දැන් කියපේක දන්නේ නැහැ කියලා. මේ දැන් හොඳ නැති එක ඊගාවට ආය කරනවා. ඒ නිසා වර්ණවත් කතාවක් කරන්න ඕන පෘථග්ජනයෙන් පිටින් ඕනේ කියලා. මම වැඩි කැමති නැහැ කියලා තිබුණා තථාගතයන් වහන්සේට කතා කරන්න. උන්වහන්සේව කතා කරන જાති කෙනෙක් නෙවෙයි. කතා කරනවා නම් කතා කරන්න ඕන පු탁 ජනෙක්. ඒක මොකද බුද්ධුම සමනල වර්ණ දාන්න දාන්න. විවිධ දෘෂ්ටි කෝණ පෙන්වන්න දාන්න. ඒ පැත්ත මේ පැත්ත බලන්න දාන්න. කරන්න කරන්න වෙන්නේ අර අනා ගන්නව කා ගන්න. ඒක බලාගෙන ඉන්නකොට ඒක අහිංසක ගතියක් වැටහෙනවා. කවදානම් මේ අන්ධභාවය දුරු කරන්නෝ කියලා ඒ ත්‍රිසෙනෙක් දිහා බලනකොට වගේ නොදරුවෙක් දිහා බලනකොට වගේ වතුර වතුයේ ಗುಣ පෙන්වනවා අපිට කවදාකවත් ඒක වෙනස් කරන්න බෑ. ගින්න ගින්නේ ಗುಣ පෙන්වනවා ඒක අපිට වෙනස් කරන්න බෑ. වාතයේ වාතයේ ಗುಣ පෙන්වන වෙනස් කරන්න බෑ වගේ පුදුමාකාර බයක් සංසාර පිළිබඳ සංවේගයක් පහළ වෙනවා මිච්ඡරම දැන දැන මිච්ඡරම වරදී එක දිගටම කරනවා. මේකට කියනවා අන්ධ පුතක් යන භාවය කියලා. අන්නේ අන්ධ පුතක් යනට කියනවා අවිගත සක්කාය දිට්ඨිය පුතු අවිගත සක්කාය දිට්ඨිය පුතුචන කියලා කියනවා. ඔහුගේ සක්කාය දිට්ඨිය එක ක්‍රමයකට නෙවෙයි ඔහුට පහර දෙන්නේ එහෙම නැත්නම් ඌ ඇදබැඳ තබන්නේ විශාල ක්‍රමවලට අත නෑර දිගට සක්කාය දිට්ඨියමයි වැඩ කරන්නේ. සෝවාන් මාර්ගඵලය ලැබෙනකන් නැත්නම් මේ භක්මජාල සූත්‍රයේ පෙන්වන මේ දෙසටක් මිසදිටු දුරු කරනකන් එයා කොහොම කරත් පෝෂණය කරන්නේ සක්කාය දිට්ඨියමයි. ඒ නිසා සාධාරණ කළ තියෙනවා යම් තැනක පෞද්ගලික මතයක් පෞද්ගලික අභිමතාර්ථයක් තියෙන තාක්කල් කෙලෙසිලා. පෞද්ගලිකත්වයේ තියෙන තාක්කල් කෙලෙසෙන. ඉතින් ඒක නිසා මේ භ්‍රමචාරී භ්‍රමචා භ්‍රමචාරී ජීවිතය එහෙම නැත්නම් මේ පැවිදි ජීවිතය අපිට පුදුම වාසනාවන්ත තැනක්. අපිට බුදුහාමුදුරු දීලා තියෙන්නේ මේක තුල පෞද්ගලිකත්වයක් තියාගන්න එපා. නමුත් අපි දන්නවා හොඳටම පටන් ගන්නකොට අපිට පෞද්ගලිකත්වයක් තියෙනවා. සක්කායදිට්ඨියක් තියෙනවා, දෘෂ්ටි 62ක් තියෙනවා. නමුත් අපි තේරුම් අරගන්න ඕන කොයිම කෙලවරකින් හෝ සක්කායදිට්ඨිය නිසා කිසි කැවීමක් අපේ හිතේ සිද්ධ වෙනවනම් මම මේ දේ කොහොම හරි කරනවා කියන අදහස ආවන ඒක ඉතින් අර කලින් කියාපු જાතියේ කෙලේ මේ කෙලෙස් ජනනය කිරීමක්ම තමයි පුතු සක්ආදිගත සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියේ නොගිලිහිච්ච ගතිය තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම පුතු සත්තානං මුකුල්ලෝකේ මුකුල්ලෝක කාති එක එක සාස්ත්‍රවලගේ මූණ බලනවා. මේ එක්කෙනෙක්ගෙන් බණ අහලා එක්කෙනෙක් ගාව භාවනා කළ එක ස්ථානක ඉඳලා බෑ. ඒක අල්ලන්නේ. තව කෙනෙක් ගාවට. තව කෙනෙක් ගාවට. ඉතින් අර වැස්ස වෙලාවට පීනන් පියාඹන්න හදන කුරුල්ල වගේ අත්ෙන් අතර පයින් කුරුල්ල තෙමිලා නැහිනවා වාගේ හැම කෙනෙක්ගෙම දොස් කියනවා. හැම කෙනාගේම දොස් කියලා. කවදාකවත් මේ මට සුද්ධිය පිණිස විමුක්තිය පිණිස මෙන්න මේකයි කියලා එකම දැනකත් හිටින්නේ. එක එක ගුරුවරුගේ දොස් කියනවා. මෙතන කියන්නේ පුතු සත්තාරාණන් කියලා. කියන්නේ ශාස්ත්‍රූන් වහන්සේලා එදා හිටපු ශාස්ත්‍රාස්ත්‍රෝ වහන්සේලා ගැනම ගන්න පුළුවන්. ඒ වගේම මෙතනනේ සර්වඥාන්සේ වුණත් ඒත් දොස් කියන්න පුළුවන්. ඒ තරම්ම නික්ලේශී දේ කෙලස් වගුරවන්න දාන්න. පරිදිලි දියට බොරදී එකතු කරන්න දාන්න. ඒකයි පෘථග්ජන ගතිය. ඒක ਸਰවඥාසිකේ දෝෂයක්, අසහතුන් වහන්සේලාගේ දෝෂයක් නෙමෙයි. මේ පෘථග්ජන ගති. ඒ නිසා යම් කිසි කෙනෙක් එහෙම හොඳ කියනවා නම් ඒ පුද්ගලයා තාමත් සෝවාන් වෙලත් නැත්නම් ඒකත් කෙලෙසයි. කියන්න බෑ. ඒක කෙලෙස්ම තමයි. කෙලෙස් වල හැටිම තමයි අනුන්ගේ වැරදි කියන එක. ඒ කියනවා නම් ගුණයක් එහෙම වාසියට තමයි. ඉන්නේ ගැඹුරක් පෙන්වන්නයි මේ දස බ්‍රහ්මජාල සූත්‍රයේ දරුවචාන්සේ මේ පැත්ත මේ පැත්ත හොල්ල හොල්ල ගසගසා මේ ගෙනියන්න හදනේ ඊගාට පුතු සබ්බගතීති අවුට්ඨිතාති පුතුජනෝ සියලු තිස්ත්‍ය තලයේ ගති කියනවා තිරිසංගති තිරිසංයෝනි අපාගති මනුස්ස ගති දේව ගති ඒකකට අතහැරලා නෑ පුද්ගල කියන වචනේත් පෙන්වන්නේ ඕනම වෙලාවක අපායට වැටීමේ ශක්තිය තියෙන කෙනා ඒ පුතුජන කියලා කියනවා. ඒ වගේම නානාභි සංකාරේ සංකරොන්ති කි. මොන්නම දෙයක්වත් තියෙන තාලෙන් තියෙන්න බෑ. ඒක සංස්කරණය කරනවා. ඒක පොඩ්ඩක් හදා හදා හරින්න ඕනේ. හදන්න ඕනේ. ඉතින් කවදාකවත් ඉවරයක් නෑ. දෙයක් දිහා බලලා ඒකේ ඒක මේ හේතුඵල වාදයෙන් ඇතිවෙච්ච එකක් කියලා පිළිගන්න කැමති නෑ. ඒක වෙනස් කරන්න ඕන. ඒක හදන්න ඕන. ඉතින් මේ හදන ගතියට පටි ප්‍රතිසංශෝධනවාදී කියලා මේ දේශපාලනේ වචනයක් තියෙනවා. මොන්නව දුන්නත් ඒක දිහා බලන ඉතල ඕක මෙන්න මේ පැත්ත පොඩ්ඩක් වෙනස් කරා නම් හොඳයි කියලා ඒක සංස්කරණය කරන්න හදනවා. ඒක මේ පෘථග්ජන ගතියක්. එයා හිතන්නේ ඒක මට විතරයි පේන්නේ අනික් කටට පේන්නේ මට විතරයි මේක අඩුපාඩුව පේන්නේ කියලා නේ අනික් කටට පෙනිලා ඒ අත්තු එක මේක නොකර නොකිය ඉන්න බැරිද කියලා උත්සාහ කරනවා මේ පුත්කලට පේන්න තියෙන්නේ ඔක්කොම නිදි මං විතරයි අහලා තියෙන්නේ මට විතරයි වැරද්ද පේන්නේ කියලා ඉතින් ඒක දකින්න විතරක් නෙවෙයි කියන විතරක් නෙවෙයි අනික් කටට අවශ්‍යගෙන ඉතින් අර සංස්කරණය කරන්න හදනවා ඒ කියන්නේ චේතනා චෛතසිකේ හැටිම තමයි ප්‍රධාන වඩු ශිෂ්‍යයා වගේ තමත් වඩු කර්මයේ යෙදෙන කමං මුළු අඩු මඩුවම මෙහෙවන. මෙන්න මේ දේ කරන්න ඕනේ, මේ දේ කරන්න ඕනේ කියලා. එන්නේ චේතනා ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තාම සංස්කාර කියන එක ඉබේ සිද්ධ වෙන්න පටන් අර ගන්නවා. අන්න ඒ විදිහට අபிසංකරණය කිරීම, නිතරම කිරීම මෙන්න මෙවැනි පු탁ඥ ලෝකයකටයි සරුවචන් වහන්සේ පාරමිතා පුරලා ඇවිල්ලා බුද්ධෝහම් බෝධිසාමි කියලා ගොඩ වෙන්න උත්සාහ කරේ. ගොඩ වුණාට පස්සේ උන්වහන්සේ කියන්නේ තථා ආගතෝති තථාගතෝ. අන්න එහෙව් තැනකට ආවා. කොහොමද හැම දෙයක්ම කෙලෙස් වගුරුවන පෘථග්ජන භූමිය ඉක්මවෝ. එනිසා පෘථග්ජනෙක් විසින් ආවල් තැනට ගියයි කියන තැනකට නෙවෙයි සරුවත් තැනට කියලා තියෙන්නේ එහෙව් තැනකට. ඒකට වෙන වචනයක් නැහැ. තත කියන වචනයට දෙන්න උත්තරයක් නැහැ. එහෙව් එහෙව් තැනට පැමිණියා. එහෙනම් තත ගතෝති කියලා කියනවා. එහෙව් තැනට ගියා. තත ලක්ෂණං ආගතෝති. එන්නේම නොසැලෙන භාවයකට. මේ ලෝකයේ සුනාමියක් එනවා. භූමිකම්පාවල් එනවා. ජල ගැලීම් එනවා. චන්ද්‍රග්‍රහණ සූර්යග්‍රහණ එනවා. මව විසින් පුතාව දූෂණය කරන පුතා මාව දූෂණය කරනවා ඒ නැත්නම් පියා විසින් දුව දූෂණය කරන নানা ප්‍රදේවල් කවදාකවත් මේකේ වෙනසක් නැහැ හැටි ඕකමයි ඒ මොනම දෙයක් දැක්කත් සැලෙන්නේ නැහැ පුතත්ජනර වෙන්නේ මේ වෙලාවට සැලුන් නැත්තම් කැක්කුමක් නෑවා ඉතින් කෑ ගහන්න ඕනේ උද්ඝෝෂණ කරන්න වීදි බහින්න ඕන අතපය විසිකලා කෑ ගහන්න ඕනේ ඉතින් එතකොට ඒ පුද්ගලයා තථාගතයන් වහන්සේ එහෙම දෙයක් දැකලා ගහක් වගේ ගලක් වගේ මට ඉන්න පුළුවන්ද කියන කුණාංශ උත්සාහ කරනවා. පුතග්ජනයා බලනවා එහෙම කීප දෙනෙක් හරි කමන්නේ එකතු කරන පෙළපාලියක් යන්න පුළුවන්. සංස්කරණයක් මොනවාරි කරන්න පුළුවන්ද? ගෝසාවක් නගන්න පුළුවන්ද කියලා මෙන්න මේකේ දෙපැත්ත තමයි තථාගත ස්වරූපය කියන්නේ තත ලක්ෂණයට තත ලක්ෂණයට පැමිණියා. ඒ වගේම තමයි තත ධම්මේ යථාවතෝ අபிසම්බුද්ධෝ. ඒ නොසලෙන සුළු ගතියට මනාලෙස එළඹ වාසය කිරීමේ ශක්තිය තමයි බුද්ධත්වයේ කියලා කියන්නේ. අන්න එවැනි தත්වයකටපත් වෙච්ච කෙනාට කියනවා තථාගත. ඒක නිසාම උන්වහන්සේගේ බුද්ධ කෘතිය වෙලා තියෙන්නේ තත භාවය මෙන්න මේ දකින දකින දෙයින් කෙලෙස් මේ ශක්තිය ඇති මේ පෘථග්ජනයට පෙන්වීම. තත දස්සිතාය කියලා කියනවා. තත භාවයේ පෙන්ලා දෙන එක. ඒ නිසා උන්වහන්සේ තතවාදී තතකාරී උන්වහන්සේගේ කෘත්‍ය වෙලා තියෙන්නේ මෙවැනි පෘථග්ජන භූමියක පහළ වෙලා දෙමව්පියන්ට ජාතක වෙලා මනුස්ස වෙලා දක්ෂින දක්ෂින දෙයින් කෙලෙස් ඉපදීමේ මූලික කෘත්‍ය කරලා නැත්නම් මනුස්සකම සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට තත භාවය දැක්ක අන්න එවැනි දක්ෂින දක්ෂින දෙයින් කෙලෙස් උපදවන කෙනාට පවා එයින් වෙන්ව අත්ලෝක ධර්මේ කම්පා නොවි සිකීමේ ශක්තිය මම මුන්දලාට පෙන්ලා දෙන්න ඕනෑ කියන එක අර කියන විදිහේ තණ්හාමාන දිට්ඨි වලින් කෙලෙසේකින් බඳිතව නෙවෙයි දැකීම දැක්වීම සඳහා උන්වහන්සේ තත භාවයේ දක්වීමෙහි වගකීම කෘත්‍යය කරනවා තත දාසිතාය ඒ නිසා යථාවාදී තථාකාරී යථාකාරී තථාවාදී කියලා යථාවාදී යථාකාරී ගතියක් තියෙනවා ඒ තත භාවය ගැනමයි මතක් කරන්නේ තත භාවයමයි ක්‍රියාත්මක කරලා පෙන්නන්නේ තතභාවයේ ක්‍රියාත්මක කරනවා කියලා කියන්නේ අක්‍රියකම. තතකාරී තතවාදී తত্ত্বය තතවාදී කියලා කියන්නේ මුනි ස්වභාවයක්. තතදස්සිතාය කියලා කියන්නේ ශූන්‍යතාව දර්ශනයක්. අපි හිතුවට මේ පෙළහර පෑම අහස ගමන් කිරීම සවනක් ගන්න පුදුරස් වීදීම් නෙවෙයි තතදස්සිතාය කියන්නේ. තතදස්සිතාය කියලා කියන්නේ ශූන්‍යතාවය දැක්වීමයි. තතවාදී කියලා කියන්නේ මුනි නැත්නම් ශූන්‍යතාවාදයක්. තතකාරී කියලා කියන්නේ යමක් නොකර සිටීමෙන් ඔය උච්චර දක්ෂව වැඩ කර නැත්තඳ පෙන්ලා දෙන්න පුළුවන්. සර්වඥාන්සේ ඒ වගේ හොඳ දක්ෂ වැඩ කර නැත්තන්ගෙන් අහන්නේ කොහොමද? උඹට හෝ උඹේ සාසුන් වහන්සේට කොච්චර වෙලා නිස්සද්දව වාඩි වෙලා ඉන්න පුළුවන්? දවස් හතක්? නැහැ. දවසක්? නැහැ. වරුවක්? පැය 6ක් බෑ. පැය 3ක් පැයක් බෑ. ඉතින් සර්වචනන්ත කියනවා මට නම් පැය පුළුවන්. පැය එකමාර පුළුවන්, තුන පුළුවන්, හය පුළුවන්. වරුවම පුළුවන්. දවසම පුළුවන්, දවස් 7 දක්වා පුළුවන්. අන්න තතභාව. අනේ එහෙව් තතකාරී ස්වරූපයක් ඇති මෙන්න මේ දෙකොටස එකතු වෙච්ච වෙලාව අර කලින් කියාපු පෘථග්ජන කොටාරියත් මේ කියන තථාවා තථාගත ස්වරූපයත් එකතු වුණාට පස්සේ මේ තත අර පෘථග්ජනය ශ්‍රද්ධාවෙන් යුක්තව දැන් සරුවචනාංශගේ ಗುಣ කියන්නේ කියහම සරුවචනාංශගේ ಗುಣ විස්තර කරන්නේ මොකද්ද සරුවචනාංශේ කවදාකවත් සතුන් මරන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේ ශ්‍රේෂ්ඨයි. ඉතින් සරුවචනාංශේ hina යන්න තුන වෙන මොනවා කියන්නේ සරුවචනසේ කවදාකවත් මේ හොරකම් කරන්නේ. සරුවචනසේ කවදාකවත් කාමීච්ඡාචාරය කරන්නේ. මේවා කියලා ඇහෙනකොට මේ පෘථග්ජනයෝ කියන මේවා කියනකොට ඉතින් සරුවචනන්සේ ඒ පෘථග්ජනයන්ට මේ කතා කරලා කියන්නේ බන්නේ ඇත්ත ගැන සරුවචනන්සේ එච්චරම ප්‍රශ්නයක් නැහැ. මේ ಗುಣ කියන ඇත්ත මොනව දැනගෙනද මේ කියන්නේ? ආනේ නිසා මේ සරුවචනන්සේගේ සීලය ගැන කතා කරන සමහරලාට ඒ අන්ධ පෘථග්ජනය Taman සීලවන්ත වීම සඳහා සර්වජන් වහන්සේ ආදර්ශයක් කරගෙන මම කරු කරන සර්වජන් වහන්සේ කවදාකවත් සත්‍යක් මරන්නේ නැහැ කියන එක ඒක බැලුවාම කිසිම තර්කයකට හෝ කිසිම සමාජයේ පවතින ධර්ම ආචාර ධර්ම විරුද්ධ දෙයක් නෙවෙයි ඒ මොකද ඒ අටුවාව පිළිගන්න සූත්‍ර පිටකේ කියවුවොත් එහෙම සිය ගණන් සූත්‍ර තියෙනවා මේ සීලයේ වටිනාකම සතුන් නොමරීමේ වටිනාකම හොරකම් නොකිරීමේ වටිනාකම කාම මිත්‍යාචාරය අතින් වැලකීමේ වටිනාකම කොච්චරද කියලා කියනවා. එහෙව් එකේ ඇයි එහෙනම් මෙතන මේ කෙනෙක් හරුවත්නාංශිකේ ಗುಣ කියනකොට ඒක අප්‍රමත්තකංකෝ බණේතං ඕරමත්තකං සීලමත්තකං තියෙන පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය්‍ය. එහෙනම් මොකද කියන්නේ? පුතුජනෙක් මහණෙනි තථාගතයන් වහන්සේගේ ಗುಣ ගායනා කරනකොට ඒගොල්ලෝ මේ අල්පමාත්‍ර වූ ඕරම මාත්‍ර වූ සීල මාත්‍රය ගැන තමයි කතා කරන්නේ කියලා. ඉතින් එතෙන්දී ඒ අටුවාව මේකට දක්වන අතර මේක තමයි ඉතින් කියන්නත් තියෙන එකම කාරණ දැක්වීම. ඒකට හේතුව ඉමස්මින් තානි උපරි ගුණේ උපනිධාය මේ විදිහට කතා කරන්න කියලා. මේ මෙතන ඊට වඩා ಗುಣ ඇති කෙනෙක් නිසා, සරුවචනාංශයේ මීට වඩා ගුණවන්ත නිසා එවැනි ගුණත් එක්ක බලනකොට සරුවචනාංශයේගේ සීලය, මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන එක මෙතන අල්ප මාත්‍ර වෙනවා. ඕර මාත්‍ර වෙනවා. ඒ සීල මාත්‍රය ගැන තමයි පුතඥයට ලොකු කරලා කියන්න වෙන්නේ. මොකද ඒක විතරයි ඔකට වැටහෙන්නේ අන්තංගට හිතා ගන්න පුළුවන්. නමුත් ඒක සරුවචනාංශික පැත්තෙන් බලනකොට මේ වතුරේ තෙතමනේ තියෙනවා කියන වගේ කතාවක් තමයි. කවුරු හරි කියනවා විශාල පරිශ්‍රණයක් කරලා ලෝක නායකයෝ ලෝක විද්‍යා චොක්කවල මම වතුරේ තෙතමනේ තියෙන බවට ඔප්පු කරලා පෙන්නනවා කියන්නේ. ඉතින් කාටද මොකක්ද ගැන කියන්නේ? වතුරේ තෙතමනේ තියෙනවා. එහෙම නැත්නම් කියනවා ධක්විත රජුරණ මෙච්චර ඉඩම් තියෙනවා. මම අන්තිම එක දක්වා මැනලා කියන්නයි හදන්නේ. ඒ තරම්ම ඉඩම් තියෙන කෙනේ ධක්විත රජුර කියලා කියන්න ගිහුවාම ඉතින් ධක්විත රජුරණ මොකද හිතේ? වතුරේ තෙතමනේ තිබ්බයි කිව්වට පස්සේ මේ වේපචිත්‍ය අසුරේන්ද්‍රයාට මොකද හිතෙන්නේ? සමුද්‍රයට අධිපති. අන්නේ වාගේ යම් කිසි කෙනෙක්ගේ ගුණ නුගුණ ප්‍රකාශ කිරීමෙන් අපි අපි දන්න ටික අපිට රුචි දේ තමයි කියන්නේ. එහෙම නැත්නම් අපිට වාසි ටික තමයි අපි එකෙන් උපුටා දැක්වීමක් කරන්නේ. ඒ නිසා සරුවචන දේශනාව හොඳට සවිස්තරව කියලා බැලුවොත් <clears throat> උන්වහන්සේ කතා නොකරපු විශයක් නැහැ. සෑම විෂයෙම කතා කරලා තියෙනවා. අන්නේ විෂයන් අතර එකකට වඩා එකක් උසස් කොට දැක්වීම තමයි ප්‍රතිපදාව කියලා පෙන්නන්නේ. නැත්නම් හොඳ නරක දෙක පෙන්නලා හොඳින් වඩා හොඳ වෙන්කොට දැක්වීම තමයි ਸਰවඥාන්සේගේ කෘත්‍ය වෙලා තියෙන්නේ. හොඳ නරක පෙන්වන එක නෙවෙයි. ඒ අනුව බලනකොට සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා තුනක් ਸਰවඥාන්සේ සුද්ධ ශික්ෂා වශයෙන් පෙන්ලා දෙන්නේ. ਸਰවඥාන්සේගේ ශාසන වශයෙන් පෙන්ලා දෙන සීල ශාසනය, සමාධි ශාසනය, ප්‍රඥා ශාසනය. එනතත් සීල අංග, සමාධි අංග, ප්‍රඥා අංග කියලා ਸਰවඥාන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග තුනකට කඩලා පෙන්නලා තියෙනවා. ඒ නිසා සීලය කියන්නේ පොඩි දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය දිනදා ජීවිතය ගත කරන මනුෂ්‍ය ප්‍රජාව ගත්තොත් සීලය කියන එක බොහොමත් මේ සාස්වත දිට්ඨිය පැත්තට ටිකක් හරියම. එහෙම නැත්නම් කර්මේ සහ කර්මඵලයේ පිළි අරගන්න. හොඳ දේ හොඳ ප්‍රතිඵල දෙනවා නරක දේ නරක ප්‍රතිඵල දෙනවා කියන පුද්ගලයන් අතරත් බොහොම සුළු පිරිසක් තමයි පාර ගන්නවත් පුළුවන් ශක්තියක් තියෙන. වෙන විදිහට කියනවා නම් පුද්ගලයේ පෞරුෂත්වයේ නැත්නම් යාගේ අභ්‍යන්තර ගුණසංතානයේ හැබෑ වෙනසක් වෙන්න නම් ඉස්සල්ලාම පටන් ගන්න සිද්ධ වෙන්නේ සීලේදී. දානයේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඉන්දිය සංවරයේදී ඒක සිද්ධ වෙන්නේ නැහැ. බයලජ්‍ය දෙක පහන් වුණාට සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පදනම් වෙච්චි සීලයක පිළියාර පස්සේ තමයි ඇත්තටම හැබෑ වෙනසක් සිද්ධ වෙන්නේ. නමුත් ඒ සාමාන්‍ය පු탁ජනක පැත්තේ ලෝකයාගේ පැත්තෙන් බලනකොට සීලක පිහිටන එකක් මහම මහ ලොකු දෙයක් වුණාට සරුවච්චන් වහන්සේගේ දක්මෙන් බලනකොට අප්පමත්තයි ඕරමත්තයි සීලමන්තයි අල්පමාත්‍ර වූ ඕරමාත්‍ර වූ සීලමාත්‍රයයි ඔය කතා කරන්නේ ඒකට තවත් යෝගාවචරයේකට ධෛර්යයක් ගන්න ගැම්මක් ගන්න නැත්නම් ඒක තර්කය සමීකරණේ තේරෙන්න උත්තරයක් දෙනවා සීලය නැත්නම් සීල ශික්ෂාව නැත්නම් සීල සාසනය නැත්නම් සීල අංග කොච්චර සම්පූර්ණ කරත් ඔහුට සමාධි ගුණ ලැබෙන්නේ නැහැ කියලා කියනවා. සීලය සීල ගුණ විතරයි ලබා දෙන්නේ. ඊගාවට කතා කරලා තියෙනවා සමාධි ගුණ කොච්චර වැඩුවත් ඒකෙන් ප්‍රඥාවට සම්පූර්ණ වීමක් සාක්ෂාත් කරන්නක් වෙන්නේ. සීලංහි සමාධින් නපාපුනාති සමාධි පඤ්ඤං නපාපුනාති. ඒකට හරියට කපල කොටල පෙන්නනා වගේ සීලය කියන්නේ සීලය පමණ සීලානි සංසලක්කොත් සීල ශික්ෂා රැක්කොත් සීලානි සංසලපෙන. සමාධි කියන්නේ සමාධියටමයි සමාධි ශික්ෂාව රැක්කොත් සමාධි ආනිසංස ලැබෙනවා. ප්‍රඥාව කියන්නේ ප්‍රඥාවමයි ප්‍රඥා ශික්ෂාව රැක්කොත් ප්‍රඥා ආනිසංස ලැබෙනවා. නමුත් මේක ප්‍රතිපද එහෙම වුණොත් ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. සීල කියන්නේ එක කාමරයක්, සමාධි කියන්නේ තව කාමරයක්, ප්‍රඥා කියන්නේ තව කාමරයක්. හැබැයි හොඳටම ඒ සූත්‍ර පිටකයේ අවසන් කොට තියෙන දේ තමයි සීල් රකින්නට සමාධිය වැඩි වීමට අවශ්‍ය කරන ඊට ප්‍රස්තාව වාතාවරණය ලැබලා දෙනවා. අවිප්පටිධාරත්ථය කෝ ආනන්ද කුසලානි සීලානි කියලා විපිලිසරකම නැති කිරීම සඳහා මේ කුසල සීලේ හේතු වෙනවා කියන කවත්තනන්සේ පිළි අරගෙන තියෙන ආනන්ද ස්වාමීන් දේශනාවක් වශයෙන්. නමුත් ඒ විපිලිසර නැති හිත සීලේක ආනිසංස වශයෙන් ලැබුණට ඒ ලැබිච්ච විපිලිසර නැති හිතට සමාධි අනුග්‍රහ දක්වන්නට ඒ පුද්ගලයා ඒ సంతානේ දන්නේ නැත්නම් එතනින් යාට ඒකේ වර්ධනයක් වෙන්නේ. වෙන විදිහට කියනනම් අපි කරේ මැද විශාල රූස්කක් කපලා ඉනිබිඳලා ඊට පස්සේ ඇති වෙන ලන්ද කපලා එව්වත් ඉනිබිඳලා හොඳට අලු කලවම් කරලා වටේට දඬුවට ගහලා සූදානම් කර කර හිතපුවාම ඒක බොහොමත්ම අපි කියන නවදලි හේනක් කියලා. ඉතාමත් හස්සිරිකයි. නමුත් මේකේ ඇට භෝග දැම්මේ නැත්තම් කවදාකවත් ගඩාගෙඩි ගන්න හම් වෙන්නේ නැහැ. පලාපල ගන්න හම් වෙන්නේ නැහැ. හැදෙන්නෙම තනකොළමයි. අර සරු පොළවේ වඩාම වේගයෙන් කනකොල වෙන්න පටන් ගන්නවා. ඒක නිසා හරියටම මේ හේංගවිතං කරන මිනිසයා කල්යල් බලලා හරියට වර්ෂාවත් එක්කම ඇට දාලා අර අලුත් එක්ක මේ ඉතලත් එකෙන් කලවම් කරනවා. ඊට පස්සේ ඇත්ත වශයෙන්ම කියනවනම් භෝග ඇටත් තනකොළටත් දෙකම වැඩනට පස්සේ මේ මිනිසයා භෝග පැලේ ඉතුරු වෙන්න තනකොළ පැලේ ගැලවීමෙන් තමයි ඒ සීල අනුග්‍රහිතේ සීල අනුග්‍රහිත ගැන දඬුවට ගහලා හේන හදාගන්නේ. සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ පරිබෝධයෙන් කරන්න ඕන. නීවරණ දුරු කරන්න මොනවද නීවරණ දුරු කරනවා කියන්නේ භෝග පැල ඉතුරු කරලා අර තනකොළ පැල ලාමක කාලෙම කලවල දැම්මේ නැත්නම් තනකොළ පැලේ භෝග පැලේ යට කරගෙන සූර්යාලෝකය ලබා ගැනීමට වේගයෙන් ඉදිරියට යන එක තනකොළේ සහජ ලක්ෂණ. ඒක දුෂ්කරතාවයකට වැඩෙන දෙයක්. භෝග පැලේ එන්නේ බොහොම සුකුමාරයි. ඒකට ගුවියගේ අනුග්‍රහය අවශ්‍යයි. ඒ අනුග්‍රහයට තමයි භායෝගාවචරක පැත්තෙන් කියන කියන්නේ සමාධි අනුග්‍රහිතය කියලා. සමාධි අනුග්‍රහිතය කියලා කියන්නේ සීලක ඉඳලා විපිලිසර නැති හිත ඇති කරගත්තට පස්සේ සම්මත අරමුණකට හිත දාලා ඒ අරමුණ වඩන අතරේ නීවරණ ධර්මයන්ගෙන් දුරු කිරීමට සමතනුග්‍රහිතය දැක්විය යුතුයි. ඒ ටික සීලානුග්‍රහිතය නෙවෙයි. සීලානුග්‍රහිතෙන් කවදාකවත් ඒ නිසා සමතනුග්‍රහිතෙන් ලැබෙන ආනිසංස ලැබෙන්නේ නැහැ. යම් ආකාරයකට නිකන් ඉඳලා ඒක ලබන්න පුළුවන් නම් සර්වඥයන්සේ මේ විදිහට චෝදනා කරන්නේ. මේ සීලය ඕරමත්තම් අප්පමත්තම් කියලා කියන්නේ සීලේ ස්වභාවයෙන්ම සමතයට යොමු වෙනවන. අර මං කියපු කාරණා මෙතන අමතක කරන්නට කයි මොකද්ද? අවිපටිලාරත්ථය කෝ ආනන්ද කුසලානි සීලානි. ඒ හොඳ සීලයක හිතියොත් විපිලිතර නැති හිතක් ආනිසංස වශයෙන් ලැබෙනවා. අන්න ඒ හිත ලැබුණට පස්සේ ඒක තන වඩා ගන්න හැටි දන්නේ නැත්නම් එහෙම නැත්නම් දීපුතයක බාර ගන්න දන්නේ නැත්නම් සමාධි වර්ධනයක් සිදු වෙන්නේ හැබැයි සීල වර්ධනයේ සහ සීලානිසංස ටික ලැබෙනවා. ඉන්හිහාට ඒක ගෙනියන්න පුළුවන් ශක්තියක් නැහැ. එහෙම පුළුවන් නම් ਸਰවඥාන්තයට හෝ ධර්මාදීශරෝ කාට හරි එහෙමනම් ਸਰවඥාන්තයට පුළුවන් අනුමිනියම භාවනා කරන්න. රාහුල කුමාරයාගෙන වෙනම භාවනා කරන්න ඕන වෙන්නේ නැහැ. හරිවත්නම්සේ මතක් කළ දුන රාහුල කුංචි කුමාරයන්ට පුළුවන් තරම් උපදේශ ඉල්ල ගන්න. පුළුවන් තරම් නිහතමානී වෙන්න. නිහතමානී වෙලා සමත යෝගයේ යෙදෙන්න ඒක ලෙවල් සමත අනුගහිතේ දක්වන්න. ඊට පස්සේ මතක් කරනවා කොච්චර සමත භාවනා කළත් ප්‍රඥාව ලැබෙන්නේ සමාධි ඒක සඳහා කරන්නේ සමාධි පඤ්ඤා නපාපුණාති. සමාධි කාදා ප්‍රඥාට යොමු කරවන්නේ. යොමු කරනවා නම් සර්වඥයන්ස කලින් අනන්ත අප්‍රමාණයේ තුන්කල් දක්නා 이르දි සහිත ඉර්ෂිනාතලා හිටිය හීනකින්වත් මේ අප්‍රමාදේ කියන වචනේ සීලේ කියන වචනේ සම්ම මේ යෝනිසෝ මනසිකාරය කියන එක පටිච්චසමුප්පාදේ කියන දේවල් කවදාවත් අටුන්නේ නැහැ. අන්න ඒ නිසායි හරුවචනන්සේ මතක් කරන මේ සීල ශික්ෂාව එකක් සමාධි ශික්ෂාව එකක් ප්‍රඥා ශික්ෂාව එකක් තියේදී යම්ම කිසි කෙනෙක් මේ සීලය හෝ මේ සමාධිය හෝ ඕනෑමට වැඩිය මතු කර දක්වන්න ගියොත් ඒකම ඔහුගේ ගතිය පෙන්වන අතර ඒකම ඔහුට බාධාවක් ඒක නිසි තැන තියන්න ඉගෙන ගන්නවා. සීලය සමාධියට තුඩු දෙනවා යාදෙනවා. ඒ දෙක හරියට පස්සේ සමාධිය අනුකයිති දැක්විය යුතුයි. සීල සමාධි දෙක හරියට පස්සේ ප්‍රඥාවට තුරුදෙන යාදෙන වාතාවරණයක් පිට ප්‍රස්තාවක් ලැබෙනවා. එතෙන්දි ප්‍රඥානුකහිතේ දැක්කේ යුතුයි. ඒ නිසා යෝගාවචරයට නිකන් ඉන්න වෙලාවක් නැහැ. නිතරම අප්‍රමාදීව මෙතන අනුග්‍රහ දක්විච්ච සීලයටද සමාධියටද ප්‍රඥාවටද කියන එක තන්නිකර යෝගාවචරයේ වැඩි. ඒක නිසා පොදුවේ සීලයම අගය කරන කෙනෙක් දකින්නකොට සරුවචන් වහන්සේට මුවින් නොබැන ඉන්න අමාරුයි. ඒකයි උන්වහන්සේ කියන්නේ අපමත්තං කෝපණේතං ඕරමත්තං සීලමත්තකං තියෙන පුතුජනෝ තථාගතස වන්නං වදමානෝ වදෙය්‍ය. සර්වඥාන්තර පේනවා මේ පුතක්ඥය ලේසියටත් පාසුවටත් සීලේ ගුණ වර්ණනා කරන සර්වඥාන්තර මෙහෙම සිල්වන්තයි මෙහෙම සිල්වන්තයි කියලා කියන එක ඒ පුද්ගලයාගේ පැත්තෙන් බලනකොට පේන්නේ විශාලම ලොකු පරිවර්තනයක් වාගේ. බැලු බැලමට අපෙන්නේ අගේ කළ යුතු පරිවර්තනයක් වාගේ. නමුත් සර්වඥාන්සේ අපි වාගේ ලාවට ඕනාට පාට අනුකම්පා කරන කෙනෙක් නෙවෙයි කරුණා කරන කෙනෙක් නෙවෙයි මහා කරුණාව තියෙන නිසා උන්වහන්සේ ඒ පු탁ඥයට දොස් කියනවා ඒක විදිහට ඉඟි කරනවා දොස් කියනවා කියන පදේ මම බැහැර කරනවා ඉඟි කරනවා ඕක නෙවෙයි සර්වඥාන්සේ උඹෙන් බලාපොරොත්තු වෙන්නේ. ඕක සර්වඥාන්සේගේ ගුණ වලින් බලනකොට අන්තිම අඩු එකක්. ඕක ගැන කතා කරනකොට උඹත් ඔතනම නතර වෙනවා. සර්වඥාන්සේ කවුද කියලා අඳුර ගන්න හම් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඕර මාත්‍ර වූ අපමාත්‍ර වූ සීලයේ ගුණ කතා කරන එක පෘථග්ජන ගතියක් කියලා මතක තියාගන්න. ඕක බිම තියලා උඩට එන්න. පියවරෙන් පියවර ඉදන් නිසා ඉදන් පජහත කියන එක තමයි ඔය සලායතන විභංග සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ. සමාධි නිසා සීලය අතහැරලා. සීලය ප්‍රහාණය කරලා සමාධියට යන්න. නැතුව කවදාකවත් සමාධියට යන්න බෑ. සීලේ දැඩිසෙට ඇල්ලුවොත් ඒක සීලබ්බත පරාමාසයක් පාටපත් වෙනවා. ඒ පරාමාස වුණොත් අර ඊගාවට Tamanට අර සමාධියක් ලැබලා නිරාමිෂ සුඛයක් ලැබීමට තියෙන අවස්ථාව නැති වෙලා යනවා. ඒ වගේම තමයි සමාධි සුඛේ ලැබුණාට පස්සේ ඒකේ ආධිනව දැක්කේ නැත්තම් ඒක ආස්වාද කරන්න ගියොත් කවදාකවත් සමාධියෙන් නිස්සරණයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියන එකට මෙයාටකදී අපවත් වෙච්ච අපි ලොකු සාහිත්‍ය කියන්නේ චේතෝ විමුක්ති කියලා කියන්නේ සමාධිය කියන පිළිලයෙන් දෙගලවලා දාන්නේ. සමාධියට ඇලී බැඳී ගත කරන්න පුළුවන් හිත චේතෝ භාවනා චිත්ත භාවනා කියන එකනේ ඕනේ නෑ මගේ වැඩ ඉවරයි කියලා එකකින් කලවලා දැම්මේ නැත්නම් කවදාකවත් චිත්ත භාවනාව සම්පූර්ණ වෙන්නේ නෑ. ප්‍රඥා භාවනා කියලා කියන්නේ ප්‍රඥාවක් කියලා දෙයක් ලෝකේ නෑ. තියෙන්නේ ඇතිදේ ඇති හැටියට දැකීම. ඉතින් ඇත්ත ඇතියට දකිනවා කියන නාම රූප දෙක කෙල ගන්න බැරි දෙයක් කියලා දකින්න එක පමණයි. වින් යහට ප්‍රඥාවක් නැහැ කියලා ප්‍රඥා විමුක්තියක් ලබන්නේ නැති මනුස්සයා ප්‍රඥාවට දාසයි. නිසා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා කියන්නේ ළඟා කර යුතු දෙයක් නෙවෙයි බැහැර කළ යුතු දෙයක්. අපි ප්‍රඥාවෙන් බැහැර වෙන්න. අපි සමාධියෙන් බැහැර වෙන්න ඕනේ. ඒකයි සරුවචනාංශය කියලා කියන්නේ. ඒකටයි අපි අදුගානේ ප්‍රාර්ථනා පිළිතුරේ කියන්නේ. එහෙම නැත්නම් කොහොම හරි සමාධිය ලබා ගත යුතුයි කියන එක කොහොම හරි ප්‍රඥා ලබා ගත යුතුයි කියන එක නෙවෙයි අවසානයේ. ඒක අමාරු දෙයක් ඒකකල යුක්තක් ඒක වෙනම කතාවක්. නමුත් පඤ්ඤා විමුක්ති චේතෝ විමුක්ති කියලා කියන්නේ සරුවචනාංශය කියලා කියන්නේ සරුවචනාංශයත් අතහරින්න ඕනේ. එහෙම නැත්නම් කොහොමද තථාගතයන්ාංශයත් අතහරින්න තෝ කොහොමද යන්නේ? නිසා සරුවචනාංශ සඳහන් කරනවා ධම්මෝපි ඕපික්කවේ පහකබ්බෝ පගේ වදං. අනේ මේ ධර්මයත් උඹලටත් අරින්න වෙනවා අධර්මයේ ගැන කියනුම කවරේද? අනේ අන්තිම නිෂ්ඨාව පෙන්වන්නට ඕන නිසායි උන්වහන්සේ මේ උපරි ගුණේ පණිදාය උපරි ගුණේ මත පිහිටලා නැත්නම් උපරි ගුණේ පිහිට කොටගෙන අර පහත් ගුණේ පහත් ගුණයක් වශයෙන් පෙන්වනවා. ඉතින් ඒක අර පහත් ගුණය පමණක් දන්නේ ඒක විතරක් අගය කරන කෙනා එක්කනට මරණයටත් වැඩිය අමාරුයි. හොඳ වෙලාවට මේක ਸਰවඥ භාෂිතයක් වෙච්ච නිසා අද ওই ලෝකේ තියෙන බුද්ධ ධර්ම කියලා නැත්නම් නාටකම් වලට හොඳට පෙන්ලා දෙන්න පුළුවන්. ඔක හොඳයි පටන් ගන්නකොට කවුරුත් උතනින් තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අදුම ධර්මයෙන් තමන්ගේ පණිදිය නැත්නම් තමන්ගේ ප්‍රාර්ථනාව තමන්ගේ නිෂ්ඨාව මේ තථාගතත්වේ නැත්නම් මේ තතගුණය තථාකාරී යථාවාදී ගුණය කියන එක අමතක කරන්න අරකයි. ඒක මේ වැරදිලා නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි. කොයි වෙලාවෙ හෝ ඒක නිතරම උඩ තියානින්න ඕනේ. හරියට ඒක අප්‍රමාදයේ සතිය ගැන කතා කරනකොට සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ අප්‍රමාද සතිය ගැන පෙන්වන දෙක සඳහන් කරලා තියෙනවා. හත්පොලයා කියන නැත්තම් හොඳම වංශයේ ඇතෙක් ඒක ඇවිදිනකොට උගේ හත්පොලක් බිම ගෑවෙනවයි කියලා කියනවා. ඒ හත්වලේ බිම ගෑවුන ආටෝගේ ඉස්සරහා කකුල් දෙකයි තරමටම හොඳේ දිගයි. නිසා හොඳේ බිම ගෑවෙන්න ඕනේ. හොඳ ඒ හොඳ රද්දාන්ත කුලේ නැත්තම් ඒ හත් පොලේයි කියන ඇතයි. ඒවා කවදාකවත් ඒ ඇත හොඳේ පාගගන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම ඉතින් ඉවර තමයි. ඌ නින්දර ගියත් වතුරට ගියත් ඇවිදිනකොටත් හොඳේ පාග ගන්නෑ. මොකද අලියෙක් අලියෙක් ලව හොඳේ පෑවුනොත් ඉවරයි. ඒ අලියා තමයි ලෝකෙින් ලොකුම අලියා. ඒ නිසා ඌ කවදාකවත් හොඳේ පාගන්නේ නැහැ. කවදාකවත් නරකයි. මේ ਸਰවඥාන්සේගේ වැඩ කරන මේ අපේ මේ ප්‍රඥා සාසනයක් මේ වැඩ කරන්නේ අපි ප්‍රඥා විමුක්තියක් ලබනවා කියලා කියන ප්‍රඥාවේ යන්න හදනවායි කියලා කියන්නේ මේ ප්‍රඥාවත් අතාරින්න වෙනවා. ඉතින් ඒ වගේ මේ සීලය හයියෙන් අල්ලගත්තොත් සමාධිය හයියෙන් අල්ලගත්තොත් ඒකට ਸਰවඥාන්සේ පොඩ්ඩක් මතක් කරගන්න දෙනවා ඇත්තටම නුගුණ කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මුත්‍රි ගුණ කියන එකයි ප්‍රශ්නේ. ಗುಣ කියන කොටත් මේ ලාමක වර්ත්මේ ಗುಣ කියන එක සරුවත්නන්සේ මහා කරුණාවෙන් හදලා දුන් නැතිනම් මේකත් හොඳයි මේකත් හොඳ දෙයක් කියලා පිටත ගන්න ගියා නම් සරුවත්නන්සේ තමන් විශ්ීම தත්ත්වේ පහත් කරගත්තා වෙනවා. ඒක නිසා සරුවත්නන්සේ සුප්පිය බ්‍රාහ්මණයාගේ සුප්පිය පරිබ්‍රාජකයාගේ නුගුණ කතාව සරුවත්නන්සේ කියන ඒකෙති ස්වභාවයි. නමුත් උඹලා මේ බොහොම හොඳයි කියලා කියන බ්‍රහ්මදණ්ඩ පරිබ්‍රාජක අන්තේවාසිකයා කියන ಗುಣ ගැන මෙන්න මෙච්චරයි මට කියන්න තියෙන්නේ මෙන්න මේ මිනිස්සු අපමත්තකම් කෝපි පණීතම් ඕරමත්තකම් සීලමත්තකම් යේන පුතජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙයි. ඒක නිසා කවුවත් යනසේ මතක් කරනවා මෙන්න මේ මම මේ කියලා දෙන්න ටික හොඳට අහගන්න. අහගෙන ඉවරලා මෙන්න මෙව්වට ಗುಣ කියනවා නම් ඒ මනුස්සයා අල්ප මාත්‍ර කෙනෙක් බවත් ඕර මාත්‍ර කෙනෙක් ආවත් මතක තියාගන්න. මොකද්ද? යම් කිසි කෙනෙක් කියනවා නම් අපේ සරුවච්චන් නැත්නම් මගේ සාතුණන්සේ කවදාකවත් සතෙක් මරන්නේ නැහැ කියලා. එහෙනම් මතක තියාගන්න මේ මනුස්සයාගේ වතුරේ තෙතමනේ තියෙන වගේ කියන කතාවක් තමයි ඔකට පරිේෂණ කරන්න දෙයක් නැහැ. ඔකට තථාගත වෙන්න ඕන ගමක් නැහැ. ඒ වගේම මගේ සාස්තුණාන්තේ කවදාකවත් හොරකම් කරන්නේ නැහැ කියලා කියනවා. මගේ සාස්තුණාන්තේ කවදා කාම මිත්‍යාචාරය කරන්නේ නැහැ. මගේ සාතුන් වහන්සේ කවසක් බොරු කියන්නේ නෙමෙයි. හිස් වචන කතා කරන්නේ නැහැ. පරස වචන කතා කරන්නේ නැහැ. සම්පප්පලාප දේශනා කරන්නේ නැහැ. මිච්ඡා ජීවේ කරන්නේ නැහැ කියලා කියනවනම් ඒක තේරුම් අරගන්නයි කියලා කියනවා. මේක සරුවචනාංශිකේ ಗುಣ කතාවක් කියන්නේ කතා කරනකොට නොකරනව නම් හොඳයි. ඊට පස්සේ ඇත්තට මෙතන ප්‍රධාන වශයෙන්ම ආජීව අට්ටමක සීලයයි ඉස්මතු කරපෙන්නයි. නමුත් ආජීවයට යට කරලා නැත්නම් අන්තිමට සඳහන් කරන මගේ සරුවචන් වහන්සේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන්නේ නැහැ කියන තැන දස සීලයට අදාළ වෙන්නා වූ ඒ විකාල බෝධන නච්ච ගීත වාදි ත්‍රිශූක දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන උච්චාසයන මහාසයන ජාත රූප රජිත කියන සේරම පෙන්ලා තියෙනවා. මගේ සර්වඥාන්සේ මුදල් අත ගන්නෑ. මගේ සර්වඥාන්සේ නාට්‍ය බලන්නේ නෑ. හිත් වචන කතා කරා මේ උසුළු විසුළු දර්ශන බලන්නේ නැහැ උස්සසුන් මහසුන් ගන්නෙ නැහැ විකාල භෝජන කරන්නේ ඔක්කොම ටික දක්වලා කියලා කියනවා මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් තථාගතයන් වහන්සේගේ ගුණ වර්ණනා කරනවා නම් ඒක සරුවචන් වහන්සේ කිව්වයි කියලා මතක තියාගෙන ඉන්න ඔය අපමත්ත වූ ඕරමාත්‍ර වූ සීල මාත්‍රේ වෙන ගමන කතා කරන පෘථග්ජන කතාවක් මොකද සරුවචන් වහන්සේට සරුවචන් වහන්සේ කියන කොක්කේ ලන්න යන්න එපා ඕක මොක ඔල්ලන්න දෙයක් නැහැ. ඒක හරියට වතුරේ දින චේතමනිය ගැන කියනවා වගේ. නැත්නම් ලෝකේ දිනාගත් රජ කෙනෙකුට මෙච්චර ඉඩම් තියනවා කියලා කියනවා වගේ. මේකට සඳහන් කරලා තියෙන්නේ අපේ සංගීති භාණක ස්වාමීන් වහන්සේලා චූලශීලී කියලා. සාමාන්‍ය කෙනෙක් මිනිසෙක් විසින් කාට වුණත් හිතෙන කරන දෙයක් තමයි මේ සතුන් මැරීම හොඳ නෑ මොකද සත්වෝ කොයි එකනත් මැරෙන්න කැමති නෑ අපි මැරෙන්න කැමති නෑ නිසා අපි මේ පාර ගමනක් යනකොට කවුරු හරි අපි මරලා දැම්මොත් ගහලා දැම්මොත් මරණසන්න දුකටපත් කරොත් අපි අකමැති නම් සෑම කෙනෙක්ම ඒ ඒ භාවයට කැමති නිසා මරන්න එපා අපේ වස්තුව කවුරු හරි පොඩ්ඩක් අතපහුවෙච්ච වෙලාවක උස්සගෙන යනවා දකින්න අපි අකමැති නම් සෑම කෙනෙක්ම එහෙමම තමයි අපේ කාමවස්තු අනු පරිහරණය කරන දූෂණය කරන දැක්කොත් අපිට මරණයටත් එහා යන දුකක් එන්නේ යම් ආකාරයකට. ඒ වගේ තමයි සෑම කෙනා තම පරිහරණය කරන කාමවස්තු වලට ප්‍රියයි. ඒවා මේ පරිදි පරිහරණය කරන්න එපා. එතනම අපි බොරුවෙන් කේඩමෙන් හිස් වචනෙන් පරිසවචනෙන් නොමග යන්න අකමැති නම් ඒ වාගේම අපි විචනත් එක නොකල යුතුයි. ඒ වාගේම තමයි ওই විකාල භෝජන, නච්ච ගීත වාදිත, උච්චාසයන මහාසයන, ජාතර රූප රජත් කියන එක මේ ඉස්සරහට තියෙනා වූ සමාධි ශික්ෂාවක් බලාපොරොත්තු වෙන කෙනා ප්‍රඥා ශික්ෂාවක් බලාපොරොත්තු වෙන එකනා මෙව බැහැර කරන්න ඕනේ. මොකද මෙව අර කියන විදිහේ පුතු කිලේසේ ජනෙන්ති इति බොහෝ කෙලෙස් විචිත්‍ර වගුරුවන දේවල්. ඒ වගේම සක්කාය දිට්ඨිය අත නෑර පවත්වන දේවල්. ඒ වගේම තමයි මෙව්ව කරන්න පටන් අරගත්තොත් මෙව්ව කරන ගමන් නිවන් දක්කන්න පුළුවන්, හදිසි නිවන් දක්කන්න පුළුවන් ගුරුවරු කෙරෙහි දවසින් දවස දවසින් දවස මාරු වෙන්න වෙනවා. වාහනයක් උස්සනකොට ඒ උස්සපු වාහනේ ජැක් කරලා උස්සපු වාහනට කොටයක් තියන්නේ නැතුව ජැක් එක ආයෙත් පාත් කෙරුවොත් අර තිබුණු මඩ කරේම එරෙන්න ASCII අන්න එහෙම ඉඳදී වාහනේ කොට ගන්න පුළුවන් ජැක්යක් හොයන ඉතින් ඇවිදිනවා සර්වඥාන්තේ මතක් කරන්නේ නෙවෙයි තියෙන ජැක්කෙන් වාහනේ උස්සලා ඉස්සුනාට පස්සේ උතන කොටයක් තියලා පාත් කරනවා ඊට පස්සේ කොටේ උඩ ජැකට් ගන්න. එතකොට පුළුවන් තව ටිකක් ඉඳ ගන්න. ඒකට තව කොටයක් යන්න ඔහොම ඔහොම කරනකොට ඉසිලා ඉසිලා යන ආන්නේ වගේ තමයි පුළු පුළුවන් ප්‍රමාණයට මේ සීලය Tamange හිර කරන්නේ නැතුව යම් කෙනෙකුගේ සමාධි ශික්ෂා බලාපොරොත්තු වෙනවනම් ඉතින් එහෙව් ගුණ ඒ පුද්ගලයාට පිහිටන්නේ. ඒක සරුවත්න ගුණයක් විදිහට කියන්නත් එපා. මෙන්න මේ විදිහට මුලින්ම චූල සීලය විස්තර කරන සරුවචන වහන්සේ මේ ටිකම මේ කියනවා වූ ඒ ප්‍රධාන වශයෙන්ම ආජීවයට සම්බන්ධ දේවල් උන්වහන්සේ සඳහන් කරනවා සමහර කෙනෙක් තමන්ට අනුන් විසින් දෙන සද්ධා දෙය පරිභෝජනය කරලා ඒ කියන්නේ තමයි Brahmachariව පින්නපාතේ යැපෙන ගමන් අන්න එහෙම අනුන් දෙන පින්නපාතේ පරිභෝග කරන ගමන් යම් කිසි කෙනෙක් අර කියන විදිහට සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් වාගේ පන්සිල්පත කියන්න ඕනේ නෑ. ගොවිතැන්පත් කරමින් හෝ ජීවත් වෙලා හම්බ කරනවා නම් ඒක ගැලපෙන්නේ. අනුන් දෙන දේෙන් කාලා ජීවත් වෙන අතරේ හම්බ කිරීමේ වැඩ. බූතකාම බීත බීජකාම භූතකාම සමාරම්භං පහය. පොළව කොටන, රසල් කපන වැඩ සම්බන්ධව විශ්කර්මයේ හෝ වෙන කර්මාන්තයක් කරනවනම් ඒකේ පුදුහාර ගැහෙනවා. ඒ ගිහිව ඉඳගෙන අමුදරුවට රකින්න කාලේ ඉව කරාට ඒක සීලයකට වැටෙන්නේත් නැහැ. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි කෙනෙක් මේ රට්ටු දෙන පින්ඩපාතයේ වළඳලා එහෙම නැත්නම් මේ සද්ධාදේය වළඳලා ඒ පුද්ගලයාට කියන විදිහට භූතකාම බීචකාම සමාරම්භ කටයුතු කරනවනම් ඒක මධ්‍යම සීලයට වැටෙනවා. ඒ වගේම තමයි උසුළු විසුළු දර්ශන බලන්න යනවා. එහෙම නැත්නම් වෙන වෙන ආකාරයේ වූ ඉඳුරම් පිනවීමේ කටයුතු කරන නච්ච ගීත වාදිත විසූක දර්ශන මාලා ගන්ධ විලේපන ආදී විදියට උසසුන් මහා සුන්දරනෝ ඒ වගේම ඉත්‍රිම් කුමාරිකාවන් පිළිගන්නවා දැසිදස්සෝ පිළිගන්නවා ඌරම් බල්ලන්ගේ බෙලි අර ගන්නවා ඉදම් පරිභෝග කරනවා නැකත්ක බලනවා ග්‍රහතාරකා බලනවා මේ ආකාර වූ සෑම වෘත්තියක් සර්වඥන්සේ පෙන්වන ඒක මධ්‍යම සීලේ වශයෙන් ගැලපෙන්නේ නැහැ එවැනි කෙනෙකුට ඒ විශේෂයෙන්ම එතන හැම වාක්‍යයක් පාසාම සඳහන් කරනවා මේ සද්ධාදෙය වළඳලා සමාන සමනක් ප්‍රාක්‍මණියෝ ඔය ඉන්දියා බුරුමෙ රටේ ඉන්නවා මේ අනගාරික කියලා જાතියක් ඒකට හේතුව ඒ අත්තන්ගේ අංගපසංග වලින් මොකක් හරි අඩුවක් තියෙන නිසා පැවිදි වෙන්න අමාරුයි නමුත් බොහෝම සද්ධාවන්තයි. ඒ අත්තෝ අනගාරිකව ජීවත් වෙන ගුරු අඳින්නේ විශාල තොප්පියක් පනදනවා අහන් වලින් හදාගත්තේ ඒ නිසා එයත් යනකොට හොඳට දන්නවා කවුරු නමුත් අර හාමුදුර කෙනෙක් වගේ පින්නපාත දෙනවා හැබැයි කවදාකවත් මේ රටේ සම්ප්‍රදාය හැටියට එවැනි පුද්ගලෙක් එකතන දවස් 7කට වැඩි ඉන්න බෑ ඕනම සේනාසනයකට ආවොත් එයාට සේනාසන දිය යුතුයි සංඝයා වහන්සේ කෙනෙක් විදිහට නෙවෙයි නමුත් අනගාරික කෙනෙක් විදිහට ඒ වගේම පින්නපාත භෝගයේ පරිසරෙ පෙන්වා දිය යුතුයි ඒ පුද්ගලයා හරිම ප්‍රසිද්ධයි මෙන්න මේ භූත වැඩවලට මේ අద్භූත වැඩවලට පේන කියන්ට නැකත් බලන්ට අත බලන්ට කේන්දර බලන්ට මේ දුවට මංගල්‍යයක් හරියයිද පුතාට රට යන්න පුළුවන් වෙයිද ඒ නිසා එහෙම මිනිසෙක් ආපු ගමන් රට්ටු හරිය කැමති හැබැයි මේ මිනිස්සුන්ගේ තියෙන සම්ප්‍රදාය හැටිමයි එක තැනක දවස් හතයි ඒ දවස් හතේ ඉඳලා ඒ ටිකේ ඉඳලා ගියා ආ ඒක ප්‍රශ්නයක් නෑ ඒ අත්තන්ට ඇත්තටම පැවිදි වෙන්න බැරි තරම් එක්කෝ ඇඟිල්ල සුළඟිල්ල පුරුකක් හරි අඩුයි එනසන් ඇඟේ වතේ නරක ලප කැලල් හරි මොනවා හරි කියනක හැප්පෙන්න කණක් ඇහෙන්න පැවිදි වෙන්න බෑ. නමුත් අර භ්‍රමචර්ය ජීවිතය ගත කරනවා මුදල්ලත ගන්නේ නෑ. ඒ ඇත්තු අර වගේ භූත වේද මේ මේ කටයුතු කරනවා. ආන්නේ වගේ ඒ කටයුතු කරාට ඒක නෙමෙයි මෙතන කතා කරන්නේ. සද්ධා දෙය විනිපාතේ සද්ධා දෙය වළඳලා ඒ පුද්ගලයා යම් ආකාරයකින් මේ හම්බ කිරීමේ වැඩ අර කියන විදිහේ තිරස්චාන විඥා තිරස්චාන කතා එහෙම නැත්නම් ඒ ලෝකයාගේ කෙලෙස් වැගිරීමේ කර්මාන්තයට පොහොර දාන වැඩ මොනවා කෙරුවක්වත් ඒක සරුවච්චන් වහන්සේවක් කරන්නේ නැහැයි කියන එක සරුවච්චේ ගුණයකට ගණන් ගන්න එපයි කියන්නේ. ඒව තමයි මේ මිනිස්සුන් ඇත්තටම බලනකොට මිනිස්සුගේ පැත්තෙන් බලනකොට සර්වඥාන්සේ හෝ සර්වඥ ශ්‍රාවකෙයි එවැනි දේවල් කරන්නේ නැතුව ಗುಣ කිය යුත්තක් ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. අද සරුවත් සාවිකේකුත් නම් අද ගුණයක් නෙවෙයි හැමිනේ හොයාගන්න බැරි තරම් වෙලා තියෙනවා. හැම කෙනෙකුටම ඒ තමන්ගේ සමන ධර්ම සම්පූර්ණ කිරීම සීල සමාධි ප්‍රඥා පූර්ණණය කියන එක අමතක කිරීම නිසා සබ්බ දුක්ඛ නිස්සරණ නිස්පාණ සත්‍ය කරණත්ථාය කියන වචනේ අමතක වෙච්ච නිසා හැම කෙනෙක්ව තමන්ගේ බඩ රස්සාවට මොකක් හරි කරනවා මේ ශාක්‍ය පුත්‍රයි කියාගන්න ඇත්තෝ ඉතින් ඒක නිසා ලංකාව විතරක් නෙමෙයි පිටරට නෙමෙයි කොහෙ ගියත් එහෙම දෙයක් නැතුව මේ Tamange සීල සමාධි ප්‍රඥා පූර්ණයේදී ඉන්න කෙනේ දකින්න පුළුවන්ද, පේන්න ඉන්නවද කියන කාද ලෝකෙට තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මේ සරුවචන් වහන්සේගේ මජ්ක්‍ධිම සීලය පිළිබඳව කතා කරන එක අප්‍රමත්තයි යෝරමත්තයි කියන කියන එක අද විශාල විග්‍රහයක් අවශ්‍ය කරන වචනයක්. නමුත් එවැනි ලෝකයේ தත්ත්ව සංකර වුණාට සරුවචනාංශගේ පිරිසුදු දර්ශනයේ කිසිම සංකර වීමක් නැහැ. උන්වහන්සේ පෙන්වන්නේ අර කියන තත දක්ෂිත භාවය. තත භාවයේ පෙන්වන්නයි මේ බණ කියන්නේ. ඒක අර සක්විත රජතුන්ගේ මිනියෝ තුන්නේ උඩම තියෙන මිනි කොණ්ඩල වාගේ. වටිනාකමක් ඇත්තා වූ මේ ශාසනයේ වටිනාකමක් ඇත්තා වූ බුද්ධ රත්නයේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ තියේදී ඕක මේ වසලයෙන්ගේ බලුමත් හැලියක් වඩටපත් කරගත්තොත් ඒ මිනිහා වසලයා වෙනවා මිස ශාසනය කෙලසෙන්නේ නැහැ. සර්වඥාන්සේ මේ පෙන්වන අන්න එවැනි ශාසනයක ලකුණු. ඒක නිසා එවැනි ශාසනයක වැඩ කරන අය ඔය සීල මාත්‍රයෙන් සමාධි මාත්‍රයෙන් නතර වෙන්න නරකයි. බැරි වුණත් කමන්නේ අර ඉහළම මාත්‍රේ නිතරම හිතේ තියාගන්න ඕනේ මට ඇතා යනකොට තමන්ගේ හොඳේ පාගා ගන්න නැතුව වගේ අර ඉහළ කෙලවර අමතක නොකර. ඊකට ගියොත් අපිට කවදා හෝ මැරුණත් මැරෙන්නේ ඔළුව ඒ පැත්තට දාලා. ආහනේ தත්ත්වය ඇතිකරන්නයි සර්වචනංශ මේ මේ සීලය අල්පමාත්‍ර වූ සීලය, මජ්ක්‍ධිම සීලය, මහා සීලය වශයෙන් දිගින් දිගට විස්තර කරනවා අවසාන වශයෙන් ඒ මහා සීලය වශයෙන් පෙන්වන්නේ කි දිග්ගතෝම විස්තර වෙලා තියෙන්නේ ආජීවයෙන්. ජීවික ජීවත් වීම සඳහා කුවණ ලපන ආදී කෙලෙස් වගුරුවන එහෙම නැත්නම් මේ තිරස්චාන කතා කියන එහෙම නැත්නම් ওই භූත විද්‍යා භූත ගුප්ත විද්‍යා භූත විද්‍යා කටයුතු කරන ඒ කොයි එකත් හොඳයි කියන එක නෙවෙයි සරුවචන සඳහන් කරන්නේ ඒ වගේම ඒව දෙය සරුවචනසේ කෙරෙන්නේ නැහැ කියන එක සරුවචන ගුණේකුත් නෙවෙයි ඒක පු탁ජනෝ එහෙම කිව්වට සර්වඥ ගුණයක් වෙන්නේ. ඒ නිසා මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, මහා සීල කියන එක අද ප්‍රසිද්ධ සාකච්ඡා කරන්න බැරි දෙයක් වඩ පත්ලා තියෙනවා. ඒක සාකච්ඡා කරොත් ඒකෙන් ඇඟෙන්නේ නැති, ඉඟි වෙන්නේ නැති, කෙනෙහෙන්නේ නැති කෙනෙක් නැති කරා. ඒක නිසා අපි ඒ නිසා අපිට මේ වගේ සූත්‍රයක බණක් අහන්න කවදාකවත් හම්බෙන්නේ නැහැ. මොකද ඒක බණ බණ කියන්ට පිළිහිටලා ඒක තමන්ට ආදර්ශයක් ගන්නවයි කියන එකවත් ලේසි නෑ. ඒ විතරක් නෙවෙයි ඒකේ රුචිත් නෑ ප්‍රියමනාප භාවයක් එන්නේ නැහැ මේ වැනි ධර්ම දේශනාවක. ඒ මොකද අපේ අර ආසාවන් කුප්පන ගතියක් නැහැ. හුරතල් කරන ගතියක් නැහැ. නලවන පිනවන ගතියක් නැහැ. සුද්ධ වශයෙන්ම ਸਰවඥන්සේ පෙන්වන බණක් තියෙනවා. ඉතින් ඒක නිසා ඒ සීල මාත්‍රය අල්ප මාත්‍රු ඕර මාත්‍රු සීලය ගැන කතා කරනකොට අපි නොහිතන අපි නොදැක්ක විශේෂයෙන්ම උපවිදියත් පැවිදිලා නැතියත් හිතා ගන්නවත් බැරි. ඉතාමත් සියුම් කාරණා මේ චූල සීල මජ්ජිම සීල මහා සීල කියන එක ඇත්තේ විස්තර වෙනවා. ඒක ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. නමුත් ඔක්කොම ඉගෙන ගත්තත් සරුවත් යන කියන්නේ ඕක සරුවත්ඥ ගුණයක් කියලා කෑ ගහන්න යන්නේ. මට මතකයි එක දවසක් ඔය අටට නවයට විතර යන වෙලාවක එදා පැවතිච්ච රටේ පැවතිච්ච සිද්ධියක් වුණා සාමාන්‍ය ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් පිරිනුවම් අපවත් වෙනවා. ඉතින් මුළු ලෝකෙම කලබවාගෙන එදා ඒ ආමංගල්‍ය උත්සවය. ඕකට ගිහිල්ලා හැන්දෑ පහට ආයෙත් විතර ලොකු ස්වාමීන් වහන්සේ අපවත් වෙච්ච ඥානාරාම මාතර ස්වාමීන් වහන්සේ ගේ කැපකාරයෙක් ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කොළඹ යන්න නෙතිුණාදී හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා මල් දැම්මේ කිව්වා. අසවල් අසවල් ස්වාමීන් වහන්සේලා ಗುಣ කියලා ඉවර කරගන්න බෑ. රෑ වෙනකම්ම මේ ಗುಣ කතන යනවා මං කලින් ආවයි කිව්වා. ඉතින් මං අර හැන්දෑවලා ගියාට පස්සේ ස්වාමීන් වහන්සේ ඇඳේ හාන්ස් වෙලා ඉන්න කියනවා අද මේ අසවලාගේ අවමංගල්‍ය උත්සවය තියලා කියලා. ඔව් ඉතින් මම දන්නේ නැහැ. ඔව් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා මේ මේ අසවල් අසවල්ලත්ොත් ගිහිල්ලා ಗುಣ ප්‍රකාශ කරයි කියලා කියනවා. ඔව් කියලා. ඊට පස්සේ සරුව ලොකු ස්වාමීන් වහන්සේ කියනවා මේ අනන්ත ගුණයත්තා වූ ගුණකඳක් වූ සරුවච්චන් වහන්සේ වැඩ ඉඳද්දී උන්වහන්සේ ශාසනයේ පවතිද්දී මේ සාමාන්‍ය පුද්ගලින්ගේ ಗುಣ භාෂණයේ ප්‍රමාණය ඉක්මවල කරන්න ගියාම මේක සරුවච්චන් වහන්සේට කරන නිග්‍රහයක් කියලා. අපි ප්‍රමාණයක් දැනගන්න ඕනේ මේ අපි දකින්න කියන ඇත්තෝගාව තියෙන ಗುಣ ප්‍රමාණ කරන්න පුළුවන්. අපි අප්‍රමාණ වූ අසංඛේය වූ ಗುಣ ගායනා කරන්න ගත්තොත් එවැනි අප්‍රමාණ වූ අසංඛේය ගුණ සහිත වූ නියම පුද්ගලයා. ඒ තථාගතයන් වහන්සේට කරන නිග්‍රහයක් කියලා. ඒකල බොහෝම සුසුමක් කියලා එහෙම ඇඳේ හිටියයි මට මට මොනවක්වත් තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ කියලා අපිට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්නේ ඊට පස්සේ සරුවචන ඒ ලොකු සංසය ඇඳේ ඉඳ කියනවා සරුවචනාංශයේ ಗುಣ කියනකොට සමහරු සරුවචනාංශේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා ಗುಣ කියනවා කියලා hina වෙන්න පටන් ගත්තා බුදු බුදු බුදු බුදු ගාලා hina වුණා අපේ ශාස්ත්‍රඥාන්සේ කාමීත්‍යචාරය කරන්නේ නැහැ කියලා අපේ මිනිස්සු ගුණ කියන්නේ අපේ සරුවචනාංශේ හොරකම් කරන්නේ නැහැ අපේ සරුවචනාංශේ මේ මිත්‍යා මේ තිරච්ඡාන කතා කරන්නේ නැහැ කියලා ಗುಣ කතා කරනවා. මේ මිනිස්සු මොනවද මේ කරන්නේ? Taman නොදන්න ශේත්‍රයකට ගිහිල්ලා ඒක කරපුවාම සරුවචනාතිගේ පැත්තෙන් හෝ නැත්නම් සරුවචනාතිගේ ගුණ අවංකව අගය කරන කෙනෙකුට එක්කෝ මේක විහිළුවක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන් නිග්‍රහ කිරීමක් බවට පත් වෙනවා. ඒ නිසා සරුවචනාංශේ සරුවචනාංශේ ගැනම සඳහන් කරලා තියෙනවා උච්ඡාජනං උච්ඡාදනංච ජඤ්ඤා අපසාදනංච ජඤ්ඤා නේව උච්ඡාදේ උච්ඡාදේචින අපසාදේති. සරුවචන් වහන්සේට විතර ඕනම කෙනෙකුගේ ಗುಣ ගායනා කරන්න පුළුවන් ශක්තියක් මේ ලෝකේ කාටවත් මොනම ගුණයක් නැති දෙයක්ුණත් ಗುಣ ගායනා කිරීමේ හැකියාව සාහිත්‍ය ශක්තිය භාෂා ශක්තිය උන්වහන්සේලා තියෙනවා. ඒ වගේම කොච්චර ගුණවන්තයෙක් වුණත් පුංචි කොළ හරකන්න පුළුවන් ශක්තියක් සරුවචන දෙන උන්වහන්සේ ඊතරම් ಗುಣ කියනවා. ඒකට එහෙව් ಗುಣ ඇති සරුවචනසේ කවවම කවදාකවත් කෙනෙක් තියෙන මට්ටමටදී පහත් කළා කතා කරන්නේත් නැහැ ඕනකට වැඩිය අතිශෝක්තියෙන් කතා කරන්නේත් නැහැ ඇත්ත ඇති හරියට ප්‍රකාශ වෙන එක තමයි සරුවත්න ගුණය අපිට බැරි ඕන ඕක තමයි අපි හැම වෙලාවෙම මේ අපිට වාසි වාසිදායක වෙන දේ ඕනකට වැඩිය ගුණ ප්‍රකාශ කරනවා අවාසි දේ යටකරන ඉතින් එතකොට වෙන්නේ අපේ தত্ত্বය අපි කවුද කියන එක අපේ වචන ප්‍රකාශ වෙන්න පටන් ගන්නවා ඒක නිසා සරුවචන් ආංශිකේ මේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඇත්තටම සීලය පිළිබඳව තමයි ලොකු ආදර්ශයක් දෙන්නේ. නමුත් සීලයෙම ප්‍රයෝජන තරඟ තමයි ඒක කරන්නේ. ඒ නිසා මේක මම හිතන්නේ බුද්ධ ආගම බුද්ධ ආගම වෙනුවෙන් හදාන්න කෙනෙකුට එච්චර රසයකට එන්නේ නැති වෙයි. ඊට වැඩිය සිල් රකින්න කෙනාට මේක රසයක් තියෙනවා. ඊටත් වඩා සමාධි භාවනා කරන කෙනාට රසයක් තියෙනවා. විපස්සනා කරන කෙනාට නම් බුදුහාමුදුරුවෝ මුන්න තරම් ගැඹුරු විපස්සිත භාවිත මනසක් ඇති කෙනෙක්ද කියන එක තේරෙනවා. මේ අවබෝධණයට වැඩිය ಗುಣ භාෂණය කතා කරනකොට ප්‍රවේශම් වෙන්න කියන එක. නිසා භාවනා කරන්න ඇත්තු මතක තියාගන්න ඕනේ. අනුන්ගේ ಗುಣ ගායනා කරනකොට හෝ තමන්ගේ ಗುಣ කතා කරනකොට පරමාර්ථ වශයෙන් සරුවචනාංශේ ප්‍රමාණ කළ කටයුතු කරන්න ඕනේ. ඒකට අවශ්‍ය වෙන භ්‍රමජාල භූතේ දිගහැරලා පොඩ්ඩක් බලන්න ඕනේ. ಗುಣ ගායනා නුගුණ දේශනා කරනකොට මේ අපි ප්‍රගමණයක් වෙනස දිනුවක් වෙනස කොහොමද කරන්න කියලා එහෙම කෙරුවොත් නම් ඒකාන්තයෙන්ම අපි දවසින් දවස දවසින් දවස සරුවච්චනාතිගේ සරුවච්ච ගුණේ තේරුම් ගන්න අතර අප තුලත් ඒ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වර්ධනයේකට ඒක හේතු වෙනවා. ඒ නිසා මේ ඉදිරිපත් කරගත් ධර්ම කොටස තම තමන්ගේ ඥාන වලට කිට්ටු කරගෙන තවත් හරියටම කාරණා දැනගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ පිණිස මේක ඒකාන්තයෙන් පීඨාධාර වේවා කියන ප්‍රාර්ථනාවේ අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අපි නාදී හට ගානක් අරගෙන තියෙන ධර්ම දේශනාව සඳහා ඉතියේ කාර්යච්ච දේවල් පිළිබඳව ඊසුකලේ කැටියුතියක් වෙනවා අපි ඒක තරම් කන් දීලා නැත්නම් ඉතින් මේකෙන් තේරෙන කෙනාට දීකන් දීමේ චාරු කුස්ති කිරීමේ මේ අද සතිවාරේ සමාප්ත කරනවා නේද ස්වාමී මේ විශේෂ අවස්ථා හැරෙන්න සෝතාපන්න ඵලයටපත් වූ ආර්ය ශ්‍රාවකයා අසදාදාන මේ ඵලයට එන්න පෙර ඒ සමාධියට එන්න බැහැ. අදාදාන සමාධිය. ඒ සමාධියට එන්න පෙර උන්වහන්සේ සෝතාපන්න අවස්ථාවේ සිට සතරදාන ඵලයට සමාධියට එන්න ඒ කාලෙ තුලදී වැඩ කොට යුතු තාසේ කරනදී ඒ නම මම දන්නේ නැහැ. අනිත් එක තමයි සතරදාගාමි ඵලයෙන් පස්සේ අනාගාමි සමාධියට එනකොට ඊට ඉස්සෙල් වැඩ කොටසක් තියෙනවා. ඉතින් මම පොත්වලක දන්නේ නැහැ. මම දන්නේ ඒකට සීල වශයෙන්. මොකද ඒක දැකින් දැන් අපි කියමුකෝ අවශ්‍යක මෙතන පිළිත් කියනවා. ඒකේ කියන බුද්ධ රත්නෙ වෙනුවෙන් මගේ ජීවිතේ පූජාලව. ධම්ම රත්නෙ වෙනුවෙන් මගේ ජීවිතේ පූජාලව. සංඝ රත්නයෙන් මගේ ජීවිතේ පූජාය. එතකොට ධම්ම සංඝ රත්නයේ යම්කිසි හානියක් වෙනකොට ඒ අවස්ථාවේදී එයා ඒ වෙලාවේ ඉදිරිපත් වුණ නැත්නම් මේක වැරදි කියලා එයා එතනදී බොරුකාරයෙක් වෙන අතනදී පොරොන් වෙලා තියෙනවා. මොකද තමන්ගේ ජීවිතය දෙකට දාන්න ඕනේ සංබුද්ධ ධම්ම සංඝ වෙනුවෙන් යොදනවා. ඒ නිසා යම්කිසි අවස්ථාවකදී එහෙම කියලා නොසලකා හැරියොත් ඊළඟ අවස්ථාවේදී එයාට පුළුවන් නිහතතාවයෙන් ඉන්නේ. මොකද අත්තුන ප්‍රතිඵල දන්නවා. මට ඒකට තියෙන ගැටලුව තමයි අර අදාළ ඵලයේ සිට අදාළ සමාධියට එන්න එන්න කරන කටයුතු වලට කියන නම් මොකක්ද? ඒ කියන්නේ ඒක සීලයක් වශයෙන් කියන්නේ බැරි නම් මේ ඒකට යොදන වචනේ මම ඇත්තටම පොත් කියවලා නැහැ. මේ ඒක තමයි මේ ගැටලුව තියෙන්නේ. මේකදී සීල සමාධි ප්‍රඥා ශික්ෂා කියලාම තමයි සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා. සෝවාන් මාර්ගය සඳහා යම් ප්‍රතිපදාවක් කෙරුවද ඒකමයි කරන්නේ. ඒකම දිගටම නැවත හැරයක් භාවිත වෙච්ච එක බහුලීගත කිරීමම තමයි පළවෙනි මාර්ගපාය මාර්ග ඥානෙ නැවත නැවතත් මතුවෙනවා මතුවෙන්නේ ඒකට එන්නේ නැහැ ඊගාවකට තමයි එන්නේ. ඊගාවකට ආවට පස්සේ ඒක සාතික නම් ආයෙ ඒකට යන්නේ නැහැ ඉදිරියට තමයි යන්නේ. ඉතින් මේ විදිහට දිගටම පළවෙනි එක තමයි අමාරුම ඒක තමයි ගොඩ කරගන්න අමාරු. ඒක හරි කියනවා මොනිලේ පන්තිලාදී පළවෙනි පන්තිලේ ඇතුල් කරපු ළමයා ඒ පන්තියේ තියෙන එක, පැය දෙක තුනක් යාළුවොත් එක්ක ඉන්න එක, අම්මා තාත්තා පෙන්නන තියෙන එක ලොකු පාඩමක්. ඊට පස්සේ යම්මාකාරයක දෙනවා පළවෙනි පන්තියේ සමත් වුණා නම් ඊට පස්සේ ඒ දරුවන් ලොකු ආශාවක් තියෙන දෙවෙනි පන්තියේ බර වැඩ කොටසක් ඇති මොකද කරන්නේ කියන්නේ අම්මට ඉතර ගානක් අම්මා දර පළවෙනි පන්තියේ ඉන්න පුරුදු වුණා නම් ඒකම තමයි දෙවෙනි පන්තිය. ඒක මම පළවෙනි සැරේ විභාගේ පාස් වෙලා ජංගම් විශ්වවිද්‍යාලේ යන්න සයිස් එකට ගියාට බැරිවා. ඒ වගේ ගෝ දෙවෙනි සැරේ ගානක මම බෑමයි කියලා කොහොමද කෙරුවට පස්සේ දෙවෙනි සැරේ පාස් වුණා. පාස් වුණාට පස්සේ මට ඉතින් සන්තෝෂයෙන් මට උගන්වපු ගුරුවරින් ළඟට ගිහිල්ලා කිව්වා අම්මා කෙනෙක් ළඟට යන්න වගේ තරම් උනන්දු කෙරුවා මම නම් පාසලට මොකද කරන්නේ නටපන් මිනිස්සු උඩ පැනපන් කියනවා. ඔච්චර ඔය ටෙහෙන් කරන දෙයක් නෑ. ඕක තමයි අමාරුම දේ. ඔය ඒ ගැටි කරලා තියෙනවා ඉතින්. අවසර තුන එක පැන්නම් පස්සේ නෑ එක. නෑ එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒකයි රවචනසේ දේශනා කරනවා. මේ කවුරු හරි සෝවාන් කරනකම් විතරයි මට බග කියන දේ ඊට පස්සේ මම බග කියන්නේ නෑ. මොකද එයා දන්නවා ඊට පස්සේ වැටෙන එක වැටෙනවා. නැගිට ගන්න පුළුවන් නිසා මේ කුටීම මහසීසයිඩෝ කියලා තියෙනවා. දැන් මට ඒ වෙනි බලාපොරොත්තුවක් තියන්න බෑ. මට පුළුවන් නම් බලව උද්‍යප්පේ ඥානෙ පහල කරලා දෙන්න. බලවත් උද්‍යප්පේ ඥානෙ පහල කරලා දෙන්න මේ නාම රූප දෙක උඹ කෙලසන් ගන්නකොට කෙලෙන්නේ නැහැ. ඒක හැමදාම දිදුරන බලපෑමක් ඒකේ තියෙන. ඒක ප්‍රභාස්කරයි. අනේ ඒකට යන පාර ගන්නවනම් අසුපත් කරගන්න. අවසරයි තුන්වෙනි අපි මාත් විදර්ශනා තම දෙවෙනි එකේ උපාදක වාක්‍ය කර ප්‍රකාශයේ මෙතෙක් කළ ධර්මයට ප්‍රකාශ වුණා ධර්මීය ආවරණයක් කියනනම් සංඝයාගේ බුද්ධ ආවරණයක් කියනකොට තමන්ගේ හිත සැලුණා නම් එතරම් තමන් අමාරුයි ආ හිතවත් නිදන් බඳන්තේ සංගරත්න හොදන්න අපිට වැඩක් කරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. අපි අපිට හිත තලුණා නම් එතනම බානතුරේ කියලා බුදුහාමුදුරේ දේශනා කළා. ඒක අහු වුණා නම් ඊළඟට බුදුහාමුදුරේ ගුණ කියන්නේ නෙවෙයි යන්න තියෙන්නේ. මගේ හිත දැන් නරක වෙනවා. මගේ හිතේ ද්වේෂය ඇවිල්ලා තියෙන කියන වහාම මුලම දැක්කනම් ඒ පුද්ගලයා ඇත්තටම බුදුන් වහන්සේ ලොකුම නම්බු එක කරලා ඉවරයි. ධර්මයේ කරනකොට ලොකුම නම්බ එයාගෙන් සිද්ධ වෙනවා සංඝයාර කරනකොට ලොකුම නම්බ සිද්ධ වෙනවා ඊට පස්සේ උන්නම් එයාට අර්ධය කරත හැකියි නෑ නෑ බාහිර දේ කරන්න කාල දෙවෙනි chance එකක් එනවා අර පළවෙනි වෙලේ හිතනලක් කරගෙන නරක විදිහ හිතෙන් අරක කරන්න කියනනම් ඉතින් ගාගත්ත විතර නෙවෙයි කට කරගත්ත නෙවෙයි ගාය වගේ එතකොට බුදුහාමුදුරන්ගේ හුස්ම ගන්න බැරුව යනවා පිළිලච්චා වෙනවා මේ මගේ ಗುಣ ප්‍රකාශ කරලා කවුද හිතනලක් කරගෙන අනුන්ව බයි එතකොට බුදුහාමුදුරන්ට මොකද කියන්නේ වහා කියනවා වහායි එහෙනම් උගල උඹ අනන්තේ මිනිස්සු බුදුන්ගේ ගුණ ඇහෙනකොට මම නම්බුව කාවනම් හිතර බුදුන්ගේ ලොකුන ඇහෙනකොට උඹ හිත නරක් වුණා උඹ පුත්තු මුත්‍රෙක් නෙවෙයි උඹ ඉක්මනට හොදගෙන උඹ අනන්තේ ඉන්නේ එතෙන්ද ගෙනියන්නේ මේ හදා ඒක ඒකෙන් හිත නරක් කරගත්තත් තමයි අද ගොඩක් උත්සාහම හදන්න හදන්නේ ඒකෙන් තමයි අවුල් වෙන්නේ මේක සියුම් දෙස බැලීමේදී ඉතින් සංගරත්නයේ යම්කිසි හානියක් වෙනකොට අනිවාර්යයෙන්ම අපි පිළිත් සමුද රත්නයේ වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා. එතන පොරුන් මොන පූජා කරා හිතනලා කොහොමද මේ පූජාවෙන් ජීවිතය යන කක්ක ගොඩක් තියෙන්නේ. නෑ. එතන බොරුවක් කියනවා. ස්වාමීන් වහන්සේ බොරුව වෙන්නේ කොහොමද? උපාගමත බුද්ධාගම පෙන්නාගෙන එහෙම කියනකොට කරන සංග්‍රහයට අනිය නොවිය යුතු විදිහ අනුගුණයක් ප්‍රකාශ වෙනවා. එතකොට අපේ හිත කීරි ගෑවෙනවා. ඒක දැක්කේ නැත්නම් අපිට සුදුසුකම නැතුව යනවා මේ ප්‍රශ්නේ නඩුව අහන්න. අපිට ඉස්සල්ලාම දැනගන්න මම බුද්ධ ධම්ම සංඝ සරණ ගියා නම් මට මගේ හිත ද්වේෂයටපත් වෙච්ච බව දැක ගන්න බැරි වුණා නම් ඊට පස්සේ හොදලා ගන්න දෙයක් නැහැ. එතෙන් තමයි මේ කතා කරන්නේ. ඒක දැනගත්තා නම් ඊට පස්සේ ඒක කියලා තමන් හදාගත්තට පස්සේ මතක තියාගන්න ආයේ සංග්‍රහය වෙනුවෙන් හදන්න අවශ්‍ය දස 10ක් ඉස්සරහට එනවා. ඒක පළවෙනි අවස්ථාවේ තමන් සිද්ධ වෙන්න දන්නේ නැහැ. මම හිත කෙලසිත්වා දැනගන්න බෑ. මේක ලේසි වැඩක් නෑ මම කිව්වද. අමාරුයි. නමුත් එතෙන් දැන් මුතුන් මේ ආමන්ත්‍රණය කරා. ওই සත්‍යය ද්වේෂ සහිත සිතක් ආව කියලා සෝතාපන්න ආශ්‍රාවයට හිතන්නේ නැහැ. අසදාගා ඒ කියන්නේ ක්ෂණිකෝ එන්නේ නැහැ. අසදාගාමි ආශ්‍රාවයට පුළුවන්. බුදුහාමර කියන පුතඥයට පුළුවන් නැත්නම් බුදුහාමරගේ බණ පීකන්නේ නැහැ. ඒ කියන්නේ පුතඥයට පුළුවන්. නැත්නම් බුදුහාමර මේ සකදාගාම මාතෝක හිතුවා ඉස්සලා සතිපට්ඨාන කියනකොට මේ සතිපට්ඨාන දේශනා කරගෙන සෝවන් වෙච්ච යත්තන් කියනවා. මම හැමෝගෙනම ගිහිල්ලා ඇහුවා. අභිජ්ජ දෝමනසේ කලින් නැතුව ඒකාන්තයෙන්ම අනාගාම වෙන්න රහත් වෙන්න සෝවන් වෙච්ච කරන්නේ. ඇයි එහෙම අහන්නේ? මොක මෙච්චර මේ ප්‍රතිඵල සාති කරගෙන නැහැ නේද? බුද්ධජන ඇවිල්ලා තියෙනවා. බුද්ධජන කැපයි කියලා. ඉතින් මට ඒක කරකොලතරිය වගේ වෙන්න පුළුවන් කියලා. නමුත් බුදුහාමුදුර අපේ හිත ගන්න අපට වඩා. සිතගෙන දන්නේ සිතමයි. ඒ කියන්නේ තුන්නක් විදපු ගමන් අල්ලන්න පුළුවන් හැකියාවක් තියෙනවා චිත්තානුපස්සනාව. ඉස්හානුපස්සනාව කියන්නේ කවුරු හරි මොන හරි කියපු ගමන් අද්දාර වැඩ කරන ද්වේෂයක් ආපු ගමන් ඒ විනෝඩේ මෛත්‍රිය යොදනවා. නෑ නෑ මෛත්‍රිය යොදන්න ගියොත් අනාගත්තා. ඒකයි උපසමත පොතවල් දෙකක් අල්ලන්න යන්නේ. ද්වේෂයක් ආවම ද්වේෂය ආව දන්නවනම් හොඳතෝම ඇති. මෛත්‍රී කරන්න යනවා කියලා කියන්නේ ද්වේෂෙට ද්වේෂ කරලා. ද්වේෂ කරන්නේ. දැන් ද්වේෂ සහිත සිත ආව කියලා දන්න. මේ ද්වේෂ සහිත සිත ද්වේෂ සහිතව සිතක් වශයෙන් තේරුම් ගත්තාම ඒක ප්‍රහාණය කරනවා. ප්‍රහාණය කරනවා කියන එක මේ මේ අරකට ඉස්සරහින් කියන්නත් එපා සාමාන්‍යයෙන් මේක වෙන දෙයක්. බුදුහාම කියනවා පාපේ පාපේ වශයෙන් දැක්කොත් ඉතුරු ටික වෙනවා. මොකද අපි එනකොටම බයලජ්‍ය දෙකක් තියෙන මිනිස්සුනේ. දැන් අපේ සදාචාර සම්බන්ධ මිනිස්සු කරන්න හදන්නේ ප්‍රශ්නේ ඉඳන් ඉස්සෙල්ලා උත්තර බලනවා. ද්වේෂය නැති කරන්නේ කොහොමද කියලා. නැති කරන්න හදනකොටම ওই මෛත්‍රියක් නෙවෙයි කියන්නේ ද්වේෂයට ද්වේෂ කිරීමක්. එතකොට ඒ විදිහට හොස්සලන් ඉන්න ඇස්තයන්ට බැරිද කඩේ. ඉස්සල්ලාම දෙකෙන් මට වෙනදට වඩා ද්වේෂය එනකොට සුද්ධ ද්වේෂය. මයින්චේ හොදපු දොරේ නෙවෙයි. සුද්ධ ද්වේෂය දකින්න පුළුවන් ඕක තමයි යථාර්ථෝපජානාති කියන ඇති හැටියෙන් දැකීම. ද්වේෂය කියන්නේ මෛත්‍රී කියන යුක්ත කියලා දක්වන ප්‍රතික්‍රියාව. මේක මම පිළිගන්නවා ඊගාවට අපි මෛත්‍රිය හෝ නැත්නම් ද්වේෂය ද්වේෂ වශයෙන් බැලීමේ සමාජ ප්‍රඥා දෙකේ උත්තර දිය යුතුයි. උත්තර දෙවෙනවා. ඒක පිළිබඳව බලන්න. සුද්ධය දෙන එක කලවම් වෙන්න දෙන්න බෑ. මෛත්‍රී කරන්න ඕනේ නැත්නම් ද්වේෂය ප්‍රහාණය කරන්න ඕනේ කියලා කියපු ගමම හරියට අර පොළඟ දැක විසගෝර සර්ගය දැකනාරු මොඩය කියලා තියෙනවා. ඔකේ මුල්පද දෙක මොකද්ද කියලා කියන්නේ? ජීවිත තුල සුබදය තුඹ තුල වේගය. ඒකේතර උඹට ද්වේෂය ආවන ද්වේෂය මරමයි යන්න සත්‍ය වරන්න යන්නේ. අපේ මිනිස්සු පළවෙනි පද දෙක අයින් කරලා විසගෝර සර්ගය දැකනාරු මොඩය කියන එක උගන්වනවා. ඉතින් මිනිස්සු දකින්න දකින්න සත්‍ය මරනවා අපි ජීවරියොත් නැරුවා එකයි. බුදුහාමුදුරුවෝ කියලා දෙන දහම් කටයකට තුඹස තුල විවස තුල තුඹස යා තුඹස තුල වේනය විෂකෝර ධර්මය දැකන හරි මොඩේ. ඒ කියන්නේ ඔබට බුදුහාමුදුරගේ නුගුණක් කිව්ව සංඝයාගේ නුගුණක් නෝ ඔබට ද්වේෂේ වනුඹ ඇතුලේ හුබහක් තියෙනවා. ඔකේ ණය කියන ඕ ණයමරපන් අර නිකන් ආලින්න ගැටලි කරන්න යන්න එපා. බුදුහාමුදුරුවෝ ලේසි රණවන්නේ නැහැ කියලා දෙනවා. කාලා ඉඳගන්න බෑ. ගහකට අගෙනකොට කොහොමද ඔක පොලිෂලා එන්නේ ඒකවල තේනවා කිසි මොනවාක්වත් ඕනේ නැහැ අපිට අය ලොකු සංඛ්‍යා හැමදාම බලන්නේ කියන්නේ මේ සංඛ්‍යාවට ගැට ගහන්න තරන්න අපි ළඟ කෙලෙස් පහල කරන්න පුළුවන් නම් ඒ සියලුම කැපීමේ පංචස්කන්ධය අපට ලැබිලා තියෙනවා නිවන් දැකීම හැකියාව තියෙනවා මේ ගායනා පිළිවෙල ඉස්සර ප්‍රශ්න අහනකොට මට පොඩ්ඩක් පොඩ්ඩක් ප්‍රශ්නයක් නා අර සෝවාන් මාර්ගයේ පිළිකර හදාගන්න සමාධියට එනවා. ඒ කියන්නේ සමාධි හදාගන්න මාර්ග ඥාන ඵල ඥාන මාර්ගය තමයි මේ සමාධියක් එතන එතන ඊළඟ අනාගත සමාධියට කියලා උපන් කරේ ඒ වචන වෙනානේ මාසාරණි. එතෙන් දෙවිනෝ සකදාගාමි මාර්ගය සහ සකදාගාමි ඵලය අනාගාමි මාර්ගය සහ අනාගාමි ඵලය කියලා සුද්ධ වෙන්න ඕනේ. ඒකට ප්‍රශ්නේ හරි පිළිසුදුයි. කියන්නේ සෝවාන් මාර්ග පලස්ත කෙනෙක් සකදාගාමි මාර්ගයට වැඩ කරනවා. ඉතින් ඒක සමාධිලාට සකදාගාමී සමාධියට වැඩ කරනවා කියලා හිතා ගන්න මොකද එතෙන්දී ඇත්තට සමාධිය හරි වැදගත් වෙනවා. ඊගාවට ආය සමා සකදාගාමී වුණාට පස්සේ අනාගාමී මාර්ගයට වැඩ කරනකොට සමාධියේ ලොකු කෘත්‍යයක් තියෙනවා. සමාධියේ කෘත්‍යයක් පමණයි කෘත්‍යයක් විතරයි තියෙන්නේ. නමුත් කෙලවර කරන්නේ ප්‍රඥාවේ. ඉතින් ඒක නිසා මේ වචනේ පාවිච්චි කරා ඒක සුද්ධ කළා දෙන එක හොඳයි. ඉතින් ඒක අර මේ වචන පරිභාෂිත ශබ්ද මාලාව හරියට හදනවත්කම නිසා වෙන දෙයක්. ඉතින් මම අහනකොටම තමයි වරුත් වෙන්නේ. ත්‍රිපිටකය කියන්නේ ඒක බුද්ධ සර්වඥ ඥානේ අපි කතා කරන්න ඕනේ මම කතා කරන්න මට දැනෙන විදිය. මට පොත්වල කියන පොත් දැන් ඒක ඉගෙන ගන්න මෙලෙක් වෙන්න කවුරුහරි කියලා දෙනකොට මට කියන්නේ මේක කාටවත් ප්‍රශ්න වෙන ප්‍රශ්න අහන්නේ නම් පළවෙනි මාර්ග ඵලයට ආරම්භ සීගා මාර්ග ඥානය. මේ මාර්ගයේ ඵලයට පස්සෙ ඊගා මාර්ගයට යනවා. අනේ විදිහට ඒවා එතකොට ප්‍රශ්නේ ව්‍යාකරණ ගැටළු වෙන්නේ. උසාවි ගැන කතා කරන්න ගියාම නඩුපරදින්නේ පොයින්ට් එක නැතුව නෙවෙයි. උසාවි භාෂාව දන්නේ නැති එකත් නඩුපාරේ මේක ගාන කියවන එකයි තියෙන්නේ. අවසරේ බෝධිය. දැන් මේ ආරණ්‍ය තේනතේ භාවනා කරන ස්වාමීන් වහන්සේ නමකට ඊට පස්සෙත් එක්ක ස්වාමීන් වහන්සේට ධර්ම දේශනා කරනවා. මේ මේ ප්‍රැක්ටිකල්. ඒ වෙනස්කම් තියෙනවා. ඒ වගේ තමයි මේවා. ඒක යන්නේ නැත්නම් <laughs> අපිට උනත් ගැටලු තියෙනවා. තියෙනවා කියන්නේ. එහෙනම් මේ සාකච්ඡා කරන්නේ. අපිට කතා කරන්නේ සර්වඥ ඥානෙ. ඒක පොත් බලලා නෙවෙයි. නමුත් අර සර්වඥ ඥානෙ මට ලැබේවා කියන මේ ඒකද එළඹ ගතිය තියාගන්න.